ඉතිපූජ්‍ය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී එක පයක් පෙරට තබා අනෙක් පය ඔසවනවා සමග ඒ පය නොදැනී යයි. එම ක්ෂණයෙහි ඇතිවන්නේ පූර්ණ හිස් බව. ඊළඟ චේතනාවෙන් පය පෙරට ගෙන යන නමුත් එය යලි පොළොව හා ගැටෙන විට ඒ ගැන දැනුවත් වේ. පළමුව ඇතිවන්නේ අදුක්කම සුඛයේද මේ ගැන පහදා දෙන සේක්වා. බොහෝ විට නොඑක් ක්‍රියාවන් කිරීමේදී අතරමැද මෙවැනි දෙයක් වෙන්නේ. උදාහරණය සේදීම කැපීම හිස පීරීම අතු ගැනීම. ඒකලතරම මේක ඒක දේවල් කූට්ටු කරලා හදපු එක අපේ හිත දකින්නේ එක ක්‍රියාවක් විදිහට. ඒක ඇත්තට ක්‍රියාවලියක් කියන්නේ. ඒකින් එකට එකින් එකට වෙන් කරපුවා හරියට කාටුන් චිත්‍ර පැටියක් වගේ. කාටුන් චිත්‍ර පැටි ඒක රූප රාමුවක් වගේ. ඊට පස්සේ අන්ධකාරයක් වගේ. ඊට පස්සේ අනික් රූප රාමුවක් වගේ. ඊට පස්සේ අන්ධකාරයක් වගේ. එතකොට අතක් ඉස්සෙනවා වගේ ඒ මේ ඇනිමේෂන් එකේ ඉන්න පටන් අරගන්නේ අතරමැද තියෙන අන්ධකාරය ඇතුලේ තමයි. අන්ධකාරයක් නැත්නම් ඒක තියෙන්නේ නිශ්චල කාරණා. අන්ධකාරය හරහා එක ස්පීඩ් එකකට වැටෙනකොට ඒක චර්ම චිත්‍රයක් වඩපත් වෙනවා. ඒ වගේ අපේ ඇහැට එන, කනට එන හැම සංඥාවක්ම ඒ පැකට් තමයි දෙන්නේ. ඒ පැකට් දෙකක් අතර මැද අන්ධකාරයක් සහ හිස්තනක් තියෙනවා. ඒ හිස්තන ඇතුලේ තමයි අපේ ඉමේජිනේෂන් එක. ඉමේජිනේෂන් එක තමයි මේ විදිහට කනෙක්ට් කරපුවාම අපිට ක්‍රියාවලියක් ප්‍රවාහයක් ගලණයක් වෙන්න තියෙනවා. අර thin slicing of time කියලා කාඩේ ඉතාම කුඩා කොටස් වල කඩාන කඩාන යනකොට වර එක මුළු චිත්‍රෙම දකින්න නැතුව හතියටම ස්ටක් වෙනවා අර අන්ධකාරයට. හතියටම අර ඒක ගැප් එකට. එතකොට ඉස්සලා එකේ පස්සේ ගියේ සම්බන්ධ වෙන්නේ නැතිව. නැතුවාට අන්ධකාර බයක් ඇති වෙනවා. කරකවල ඇතරිය වගේ මේ ඔරියන්ටේෂන් එක නැති වෙනවා. ඉතින් ඒ නිසා ඉස්ලාම් කාලේ ලොකු ලොකු කුටි වලට ගිහිල්ලා සතිය වැඩි වෙන්න වැඩි වෙන්න කාලේ ඉතාම තුනි තුනි තුනි තුනි සියුම් සියුම් පතුරු ගහන්න පටන් ගන්නවා. ඉතින් ගියාම ඒක තැනකදී ඒ සංඥා වැටෙනේ ක්‍රියාවලියයි සතියයි දෙක ගාණ්ඩාවට පස්සේ එක තැනක ඒ හිස්තන ගැප් එක තහිත වදිනවා. ඉතින් ගියාට පස්සේ තන දකින්නේ කායික ක්‍රියාවකද වාචික ක්‍රියාවකද මානසික ක්‍රියාවකද තමන්ගේ එක්කද අනුන්ගේ එක්කද කියලා මොනම දෙයක් නැහැ. ඒක පේන පටන් අර ගන්නවා මේ ඒක පුතු කරලා හදලා තියෙන ගතිය හැම සංසිද්ධි දෙකක් නැදම මේ හිස්තන තියෙනවා. අපි ගිය පාර කිව්වේ මයින්ඩ් එක මොකද කියන්නේ? මයින්ඩ් එක. ට්‍රේන් එක යනකොට මයින්ඩ් එක between the train and the platform කියලා. ඉතින් ඒකට කකුල ගියොත් ගියා තමයි. ඒකයි කියලා. ඒ වගේ තමයි මේකෙත් ඒ අපි බලනකොට අපේ ඉත කොච්චර අසත්‍යමත්ද කියනවා අපි කවදාවත් ගැප් එක නොදකින් කියලා තමයි බලන්නේ. ගැප් එක දැක්කොත් විශාල අවුලක්. අපේ සංඥාවට මේක අපි කරගෙන ගිය වැඩවලට සම්පූර්ණ විප්ලවයක් සිද්ධ වෙනවා. බුදුසසුනාන්තේ ගැප් එක කතා කරලා හිටන් මොනවාක්වත් නැහැ කියනවා. කාලේ ඉතාම තුනි ක්ෂණ සම්පත්තිය ඉතාම තුනී කොටසක කැඩෙනකන් සතිය පොලිෂ් කරන්න කියලා. සතිය තීව්‍ර කරන්න කියලා කෙරවලට එක පාට පේන්න පටන් අර ගන්නවා. මේ ශබ්ද දෙකක් අතර හෝ රූප දෙකක් අතර හෝ ගන්ධ හෝ රස හෝ පහස හෝ වෙන වචන හෝ හැම දෙයක්ම නැමේ ඒ කියන්නේ ඝණයක ඝණයක් හැදිලා ගුඩිය ඒකකයක් වශයෙන් අපි අරගත්තද ඒක ඇතුලේ ඉතා කුඩා කුඩා කොටස් රාශියක් තියෙනවා. ඒ රාශියේ අවකාශයේ වැඩි රූපතාවිය කරයි. සමූහය ගත්තහම පේන දින ඒක ඝණයක් වගේ නිකන් මීමැසි පොඩියක් වගේ. මේ මැසුකති විශේෂමාන මේ මැස දෙන්නේ අතර ලොකු ඉඩක් වෙනවා. ඒකවලට පොඩි සංඥාවක් නැති වෙනවා. මේ නැත්තන්ගේ සංඥා වෙනවා. ඒක මේ විසිරිච්ච ගතියක් විචිත්‍ර ගතියක් වෙනවා. මේ මීමැස්සගේ පොඩි එහිකියත් විසිරලා ගියත් එකමයි තියෙන්නේ. ඉතින් අර අතරමැදි තියෙන හිස්තන වැඩි වුණා වගේ පෙනුනට ඒකෙන් සතිය වැඩි වීම නිසා වෙන ගැටක් තියෙන නිසා මේක ඉන්න තියෙනවා අපි අර වැඩි යන වේගයට හා සමානව සතියත් වේගවත් වෙලා සතියයි වැඩි එක ගාන්න යන ගියාම පේනවා මේක සම්පූර්ණ පුරුද්දක එකක් ඝන ඝන විනිභෝගය කියලා මේකට කියනවා ඝනය කඩලා බැලීම එතකොට පේන කොට ගන්න මේ වගේ හිස් සහිත කුවර සහිත බංගුර දෙයකට තමයි අපි මේ නිත්‍ය සුඛ සුභ කියලා කියන්නේ. නමුත් ඒක බුල්ල ගහච්ච, දිහච්ච බොල් දෙයක්. ඒක අංශු තියෙනවා. නමුත් අංශු අතර තියෙන ඉඩ ඉස්තන වැඩි කියලා තේරෙනවා. ඒක වෙනකොට කලබල වෙන්නේ නැතුව ඒක තමයි යථාර්ථය. අපි මේක ගන්නව තියනයි කියන ස්වરૂපය තමයි කලින් මවාගත්ත දෙය කියලා ඒ බුදුන් ස්වාමීන් වහන්සේලා කියලා දෙනකොට කියනවා ඒ බුදුන් කතාවට පොළව දීකැලි වලින් පාකේ හදලා තියෙන්නේ ඒකට හරි ලක්ෂයි නේද ඒ දීකැලි හදලා ඔක්කොම ගානට අතුරලා ඒ අතු ගන්නවා අතු ගාලා පොලිස් කෙරුවට පස්සේ මේ කොනෙන් ගත්ත දූවිලි කඳුල අර කොනට යනකම අතු ආගෙන යන්න පුළුවන් මොකද තන්නේ ලෑල්ල වගේ පේන කියලා කැලි කැලි එකතු කරලා හදලා තියෙනවා ඒ අවුරුදු 20ක් ගියාට පස්සේ ඕව අතර පැලෙන්නට වෙනවා. අර විදවි. හදනකොට නම් මොන අසලද ආයෙ ලියන හදන්නේ. ඉතින් ඒ ඒ අවුරුදු 20 විතර යනකම් අතු ගන්නකොට මේ පැත්තෙන් ගත්ත දූවිලි කඳුල පවා එහා කොනකට නම් පිහගෙන යන්න පුළුවන්. ඔය පැලෙලියාවට පස්සේ අතු ගන්නකොට දූවිලි ගින්න ඇතුළට. ඒකට එහා කොනට ගෙනියන්න හම්බ වෙන්නේ දූවිලි තියෙන වෙලාවට ගාව දූවිලි කියන නැති වෙලාවට ගාව දූවිලි. කොසවදින කාර්යවාසයේ තියෙන දූවිලි උඩට එන්න පටන් අර ගන්නවා. කල්දානකට කල්දානකට විඳව වෙන ගැටි නිසා. ඉතින් ඒ වගේ මුලින් අඳනකොට ඒක පේන තියෙන තනි ලෑල්ල වගේ. එහෙම තමයි අපි හිත දකින්න ආස. අපි මේ තාන තමයි මේ ලෝකෙ නිත්‍ය සුඛයි සුඛයි කියලා හිතන්නේ. මොන පුරුද්දකෝ පොරකක් දෙන්නේ. පොරකේ ලෑල්ල දීවම ඉවරයි කියන එක තේරෙනකොට ඒ ගැප් එක දකින්නකොට හිත පොඩ්ඩක් මේ නවසටික් වෙනවා. බලාගෙන ඉන්න බැරි ගැටියකට එනවා. ඒ නිසායි කියන්නේ ශ්‍රද්ධාවක පිළිතලා ශික්ෂණයක් කරහා සතියක් කරා මේක දකින්න දැකීම ලොකු ජයග්‍රහණයක් කියන හැඟීමක් තියෙනවා. එහෙම නැතුව මේක දැක්කොත් එහෙම ඒක වෙනවලු ඔය මේ හසිස් හසිස් ගත්තාම ඒ භාවනා කරපු එකෙක් කීටි අපිට කියුනේ ඒ වගේ මනුස්සයා මේ වැඩි වැඩ කරන කෙනෙක් ජීවන වීඩියෝ පස්සේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් කියලා ඉන්නවා. ඒගොල්ලෝ හෂිස් ගහලා පිටිමිට බහැලා අර බලන විශ්ිකරණ සෙල්ලමක් කරනවා. එක එක කරගෙන එක එක නාල. ඉතින් යකින ආශිස් ගහපුවාම ඒ වලල්ල එන වේගයයි අල්ලන්න යන අතේ වේගයයි දිහා බලලා අල්ලන්න ඉස්සලා කියන්න පුළුවන් මේ කැච් එක හරියනවද කියලා. ඒ තරම් කැල්කියුලේට් කරනලු ඒක වලල්ල යන වේගයයි අත උස්සන වේගයයි හරියන්නේ නැත්තම් කියන්න පුළුවන්. ඒ තරමටම ඒ වීල් එක Taman දිහාට රබර් වීල් එක Taman දිහා දෙන්න හැටි අතයි ඔක්කොම වැඩ කරන්නේ එකම මොකද්ද න්‍යායකට ඉතින් භාවනා කරනකොට එච්චරක් ගන්න බැහැ ඒ තරම් ෂාප් කරගන්න බැරිලු ඒ තරම්ම ෂාප් වෙනවලු කුඩු කරගන්නවා ඉතින් පස්සේ අපි අපිට ප්‍රශ්නයක් ආවේ මිනිසා මොලේ නරක වෙලාද කියලා භාවනා කරන්න බැරිද කියලා පස්සේ යාගේ යාළුවෝ ප්‍රශ්නයක් අහුවා සායදගෙන් මෙයාගේ කුඩු ගහපු කට්ටියට භාවනා කරන්න පුළුවන්. ඒක කියවයි යම් මට්ටමකට ඩැමේජ් වුණොත් නම් හදන්න පුළුවන් මට්ටමින් ඉහළට ගන්න බෑ. ඒ තරම්ම ඒ මත්කුඩු ගහන කට්ටිය ඒ මොලේ තියෙන මේ අපි නොදැක්ක පැත්තක් ගිහිල්ලා තමයි ඒකයි යැබ්බැහිය සැර. ඒකට ගියාට පස්සේ මොන දෙයක් විකුණලා හරි සමන් එකට යන්න හිතනවා. ඒ අපි කුඩු ගහලා වගේ තමයි. අපිටත් ඕක භාවනා කරලා ආවට පස්සේ ඕක නොබල ඉන්න බෑ. ඉතින් ඕක කරන් දැනවත් විතරෝම ඒ ගැප් එක දැක්කට පස්සේ සුදු ගැවුවා වගේ තමයි භාවනා. ඊ ඇඩික්ෂන් එක නතර කරන්න බෑ නිවන් දැකලා තමයි නතර වෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව දැනට අවුරුදු කීපයක සිට වඩන. මුලදී සති කීපයක් තුළ භාවනාව වැඩි පීති සුඛ අවස්ථා පසුකොට නිමිත්ත පැහැදිලිව දිස්විය. එය දින කීපයක් පමණක් පැවතින. ඉන්පසු අද දක්වා ඉඳ හිට නිමිත්ත යන්තම් දිස්ුණා නමුත් දැනෙන්නේ නැත. දැනට මාස කීපයකට පෙර මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව ආනාපාන සති භාවනාව වෙනස් කරමි. එවිට උෂ්ම සංසිඳීමෙන් පසු එහි උත්පාදයන දැනේ. එය ක්‍රමයෙන් ඊට වේගවත් වී දැක ගැනීමට නොහැකි තරම් වේගයෙන් නොහැකි තරම් වේගයෙන් වැඩි වී. ඒ දේ බලා සිටින විට නිමිත්ත පහළ වීමට උත්සාහ දරනු පෙනේ. නමුත් හුස්මේ වේගය වැඩිකම නිසා සිත උද්දච්චයට යනු දැනේ. භාවනාව වැඩෙන්නේ නැත. මේ తত্ত্বය මගහැර ඉදිරියට භාවනාව වඩන අයුරු අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. අවසරයි. තේරෙන විදිහට භාවනාව වැඩෙනවා. ඒතර භාවනාව කියලා ප්‍රශ්න කරු කියලා තියෙන්නේ මේ නිමිත්තට භාවනාව කරනවා. භාවනාව කියලා කියන්නේ මේ පැත්තක විදිහට කරන භාවනාව තමයි සමස්තයක් කියන්නේ. විපස්සනා විදිහේ දේ ඇති හැටියට පේන එකයි පේන්නේ. ඇති දේ ඇති හැටියට දැකීමයි. ඉතින් මේ භාවනා කරු ඇති දේ හැටියට පිළිගන්න කැමති මේ නිමිත්ත හොයන්න කරන භාවනාවක් කරා. ඉතින් එතකොට ඉතින් මේ කරත් ඉස්සරහට දාලා මොනවා වත්තන් දාපු කතාවක් තමයි තියෙන්නේ. ඒ ආලෝකයේ හෝ ඒ ප්‍රීතිය හෝ නිමිත්ත හෝ භාවනා ජීවිතේ එකම එක යවනිකාවක් විතරයි. ඒක ඉස්ලාම දකින්න දාසේ ලොකු සිලිදාරයක් තියෙනවා. ලොකු ළඟාවීමක් තියෙනවා. ඊට පස්සේ දාසේ ඒක හුරු වුණාට පස්සේ ඒකේ සිලිලාරේ නෑ ඒකේ රසාස්වාදේ නෑ නමුත් ඒක පහු කරනවා බොහෝම කුංචි සිද්ධියක් විතරයි ඉදිරියට යනවා ඉදිරියට ගියාට පස්සේ ඒ නිමිත්තත් වෙනත් තනියේ දකින්න පිච්චිසුකත් ඔක්කොම සුනුසුනේ ගා යනවා ඉතින් ඒ නිසා ආස්වාද කරගන්න වෙලාවක් ඒ නිසා ඉස්සල්ලාම දවසේ දකින්න ලැබෙන ආස්වාදයේ හෝ ඒ සිලිලාරේ පහුවෙනකොට නැති වෙන්නේ ඒක ඇසුර වැඩි වෙන නිසා නමුත් භාවනා හිත ඉස්සරහට යනවා. ඊළඟ ඔක්කොම ගණනීයෝගේ වුණාට පස්සේ ඒක භාවනා කරන්නගේ අවශ්‍යත්වය කියන්න පුළුවන් නැත්නම් සක්කාය දිට්ඨි විදියමක් කියනවා. එතකොට හිතෙනවා ආලෝකය, ප්‍රීතිය, සුඛය, මම යහොඳයි. ඒ ආය යන්න හදනවා ඒක. ඉතින් ඒ නිසා මේ භාවනාව කියන එක වැඩෙනවා උකට තමයි වැඩෙනවයි කියලා කියන්නේ. නමුත් ඒකට අපේ තරක් මනස අතුරුකම් කරනවා. තරක මනස හැම වෙලාවෙම මේක රාමුවකට දාන්නවා. සාම හැදෙන කිසිම රාමුවක් කියලා නෙවෙයි. එයාට ගැටේ ගැහිච්ච විදිහට ගැටේ කියන්නේ. ඒ නිසා මේක තමයි භාවනා ජීවනය කියලා භාවනා කරගෙන යන්න පුළුවන් නම් කරදරයක් වෙන්නේ. නමුත් මේක මේ භාවනා පිටිපස්සට යනවා මට ආලෝකේ නෑ, මට ගන්නා ප්‍රීතිය නෑ, මට සුඛේ නෑ කියලා ළමා දේවල් නැවත ඉඳන්න පටන් අරගත්තොත් ඉතින් මේ භාවනාව විකෘතියටපත් වෙනවා. එනිසා බලන්නකොට ආවෙන එනකොට මත්තන් තේරෙන්නේ පස්සට යන ගතියක්. නමුත් බලන්නේ සමත කෝඩුවෙන් කියනවා මනින්නේ සමත කෝඩුවෙන් කියලා නම් පේනවා. ඔය විපස්සනා කෝඩුව අතර ගත්තනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය යන විදිහ බොහොම හොඳයි. එකම ප්‍රශ්නේ තියෙන්නේ මේ ජීවිතේ මල් විහිංපා. මේ මනින්ද ගිහිලා කක්ක කරගන්න. මොනවා කරගත්තේ නැත්නම් ලස්සන වැඩේ. මන්නද මට තියෙන වචන ටිකෙන් මට තේරෙන්නේ නැහැ. සංකල්පය සංඥා. ඒ වේගයෙන් යනකොට සංඥාන්ත ඉතින් යහට යනවා. කියන්නේ උපාදයෙන් උපාදයෙන් දක්නකොට එන ඉතිරිදී විකර විසලෙනවා. ඒකේ මම ඒකට අපි කැමති අපිට ඕනද මම ඇගිදී පිටින් තියාගෙන පරිසරය විතරක් විතරේ ඈ තමයි වෙන්නේ තමයි වාෂ්පීකරණය වුණා. ඔක්කොම නිකන් දින්දා ගියාගේ මේකෙදි ඒක බාරගත්ත විදිහට විවාහගෙන කසීද තිබිලා ප්‍රසාදේ පහල කරගත්තොත් ලොකු දැයක් ගන්නවා. ඒ කියන්නේ හොඳටම පේනවා මේක විසිරි විසිරි යනවා. එතකොට සිද්ධියක් පිළිරෙනවා බලයෙන් තමනුත් විසිරි. නමුත් මොකක් කළා තමන් වෙන බලයෙන් තමන් විසිරෙන බව තමන්ට වැටහෙන්නේ බලන් ඉඳදී විසිරි සංස්කෘතික සේවයක එහෙම නැත්නම් භූමිකපාවකෙට කිට්ටු කරලා වගේ ටොනාඩෝ රකෙන්න කිට්ටු කරලා වගේ පේන. වෙන්නේ මොකද්ද? සෙලෙක්ෂකට කරත් ඒක දරා ගන්න කැමතිද තර්කමන සෛල කියන මොනවා හරි කරන්න කියන මොනවා හරි අල්ලගන්න පුණ්‍යයක් බදා ගන්න කියනවා අප කන්දි ගන්න නෑ විදුරු ගහේ හරි එල්ලෙනවනේ නමුත් අපි යනකොටම භාවනාවට යනකොටම කියන්නේ මගේ කාය ජීවිත දෙක ත්‍රිවිධරත්නයට පූජා වේවා කියලා ගිහිල්ලා සම්බරකට සම්බරාවක් බැදගෙන යන්නේ බැදගෙන කාපන් කියලා දෙන එකයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කාලේ කිව්ව ඔන්නෝන ගිනිය ඕනි ගිනිය ප්‍රපෙච්චවයි කියලා භාවනා කරන්නේ. හිතර නිමිත්ත කියලා ඒකෙන් අදහස් කියන කරනකොට ඒ පැත්තට ආපෝ ඒ එක දවසේ එතනින් මිදුනම රූප කොටස් හරින විනිවිද දකින්න පුළුවන් කරනවා. මේ මට උසෙනකොට ඒක නිකන් දුවි බලාපොරොත්තු කොටස් වගේ එහෙම දැක දකින්න පුළුවන් කරනවා. මේ ඒකෙන්ද හිත මම හිතන්නේ ඒ පැත්තට වෙනවා. ඔය කියපේක ඔය කියපේක ඉස්සල චිත්තයට වැටෙන්නේ නැහැ. නිමිත්ත කියන වචනේ ඇයි පොඩ පාවිච්චි කරන්නේ? දැන් මට බැලන්ස් වෙලා කවුරුත් හරි එක පහද ගන්න කෙනෙක් හිටියේ. නෑ මම කියන්නේ ඔය පස්සේ කරපු විස්තරේට නිමිත්ත කියන වචනේ පාවිච්චි කරේ අය මොකටද රිෆර් කරන්න නිමිත්ත කියන්නේ? මෙහෙමයි සම්මත මට ඒක දැනෙන්නේ භාවනාව කීටි සුඛ සත්‍යයෙන් වෙදුනා මේවත් නැත්නම් අර උපාදේම දිගටම දිගටම එක නිකන් හරියට සොයිල් මැෂින් එකකින් හයියෙන් වහගෙන යනවා වගේ දැනෙනවා නිකන්. එතන අපිට ඒක නිකන් එක පල්ස් දැනෙන්නේ නැත්නම් බ්‍රෙත් එක. එහෙමත් අල්ල ගන්නත් බැරි තරමට. එන්නේ පල් වැඩි කරනවා. මගේ මගේ ප්‍රශ්නේ මට ඔය ටික තේරෙනවා. නිමිත්ත කියන වචනේ පාවිච්චි කරේ මොකක් මොකක් ටෙපික් කරන්නේ. ඒ හැටියට ආවම මට දැනෙනවා නිකන් අර ධාත්‍රි බඳ සූත්‍රයේ බුදුහඳුර විස්තර කරනවා වගේ අර කෝව බඳිනවා ඉස්පස්සේ ලස්සන කෝවට දානවා වගේ නිකන් ඉස්සරහම නිකන් ෆෝම් වෙනවා වගේ දැනෙනවා. ආලෝක හැවිලා මොකක් හරි එකක් ෆෝම් වෙනවා වගේ දැනෙනවා. ඉස්පස්සේ සයිඩ් එකකින් තද නිකන් රාමුණක් වගේ එකක් මේ හඳුලයි හඳයි අතර මගේ ආලෝකයක් කියන එක සයිඩ් එකක් තියෙනවා. ඒ දෙක ඉතන ඉතන ඒ දෙක ඒකට ඒ අනේ ඒකට තමයි ඒ දකින්නේ තමන්ගේ අර මේ ඉතිරි යන ගතිය බිඳ බිඳ යන ගතියට බාධා කරනවාද නැත්නම් ඒ ආලෝකයට වැඩි ඇට්‍රැක්ෂන් එකක් තියනවාද නැත්නම් දෙකම තියෙදි සමහිතින් බලන්න ඕනද? ඒක උත්සාහ කරනවා මේ දෙක එකතු කරන්න. අවශ්‍ය නැහැ. ඒකදී මේ සිටි දෙකක් තියෙනවා. එක පැත්තක පේන තියෙනවා ආලෝක ගතියක් හෝ ලපයක් හෝ හඳ හෝ විර හෝ මේ පැත්තේ තියෙන සම්පූර්ණ විචිකරණ ගතිය. මේ දෙක දිහාම සමස්තයෙන් බලන්න පුළුවන් නම් එයා පෙන්න පෙන්නන්න ඕනේ. මේකට ප්‍රපරස් දෙන්නත් එපා මේකට ප්‍රපරස් දෙන්නත් එපා. මේක දිහා බලලා නොදැක්කා වගේ මේ දැක්කට පොඩ්ඩක් ඇත්තට හිතුව දැක්කට නොදැක්කා වගේ එහෙම නැත්නම් මෙතන මේ තියෙන දෙයක් පේනව නෙවෙයි, පේන දෙයක් තියෙනවා නෙවෙයි. දැන් මෙතෙක් කල ජීවිතේ අපි පේන දේ තියෙනවා, තියෙන දේ පේනවා කියලා නෑ මේ ඉන්දිය සත්‍ය ඥාණය අපි ලබලා තියෙන්නේ. මෙතෙන්දි පෙන්වන්න හදනවා. ඔය තියෙන දේවා කියන දේ තියෙනවා වගේ පෙන්වන දේ පේන්නේ නෑ. පේන වගේ තියෙන දේ තමයි ඇත්තට. මේකෙන් අදහිණයක් වෙන්නේ. මේකෙන් කොහොම හරි නිත්‍ය සංඥාවක් ගන්න හිත දඟලනවා. එයා දෙන්නෙම නෑ. සංසිද්ධිය නිත්‍ය ඥාන ගන්න. ඒක තමයි පෙරදුනා වගේ පේන්නේ. පෙරදීමක් නෙවෙයි හිත වෙන්නේ සත්‍යය ඇති හැටි දකින්න ගන්න. අපේ හිත ලෑස්ති නැතිවමයි තියෙන්නේ. ඉතින් ඒක ලෑස්ති නැතිවම සමාව ජීවිතය වැරද්දා. බොහෝ වාරයක් කරනෝනේ අපි අනිත් දවසේ ගියාම මේ පේන සංසිද්ධියට අභියෝග කරන්නේ ප්‍රෙෆරන්ස් නෑ. choices of yana evenly suspended attention suspended decision. බලාගෙන ඉන්න පුළුවන් නම් මේ සිද්ධියේ තමන් ළඟට පිට අර ඝන බහල වෙච්ච ආත්ම ස්වરૂපේ මමයා එහිමීට එමෙද ත්‍රෙට් වෙන හැටි. ඒකට අභියෝග වෙන හැටි දැක ගන්න පුළුවන් ඒකට ඇඟ කිලිකොනවා බලාගෙන ඉන්න බෑ নানা ආකාර දෙන්නමගයක් කරනවා. අද එතෙන්දම පහුවෙන්ද ආයෙ ටිකක් කරනවා. ආයෙ තව ටිකක් කරනවා. එහෙම කළම මොනවාක්වත් හැඩයක් නැති මේ විකාරය තුළින් මොකක් හරි සංඥාවක් ගන්නයි හිතන්නේ. මොකද අපි ඇවිල්ලා තියෙන මේ කතාවේදී ඉතින් මෙතන මුද ජනාදී වචනේ මරා නෙවෙයි ඔය කියන ඔය තියෙන දේ පේනවා නෙවෙයි. ඒ පේන දේ තියෙනවා නෙවෙයි. ඒ තමයි මායාව කියන්නේ. ඔය තමයි ලීලා කියලා කියන්නේ. ඔය තමයි හිතෙන් හිතට ඕන දෙයක් හිතට මේ මේ තියෙන දැල්ලිය ඇතුලේ ඕනේ concept එකක් reality එකක් කරගන්න පුළුවන් ඕන reality එකක් concept එකක් කරගන්න පුළුවන්. මේ දෙක අතර භාගයට දැම්පිච් එකක් නෙතියි. ඔව් අපේ හිතට හරිය uncomfortable එක්ක මේක නෑ කියනවනේ එක්ක ඔව් කියනවා. ග්‍රේ ඒරියා එකට එනකොට අපි හරි ඒ කියන්නේ අපිට කුණ්‍ය ගහගන්න තැනක් නෑ. ඒතර විඥානයේ ප්‍රතිෂ්ඨාවක් ලබන්න තැනක් නෑ. සංඥාවක් ඉස්ත වශයෙන් දෙන්නේ නෑ. ඒ දැක්කද දුකද කියන එක තාම වලටයි. ඒක රූපයක්ද නාමයක්ද කියන එක තාම වලටයි. ඒක ඔන්නෝ තත්ත්වයේ කරබනින් එකට තමයි ලොකුම විශ්ින් කියන්නේ. ඔකදී කිසිම පැත්තක් නැහැ. මේක රූපයක් කියන්නේ නැත්නම් තේපා. අනක් කියන්නේ නැත්නම්. තේපද්ද කියන්නේ නැත්නම් තේපා. දුකද කියන්නේ නැත්නම් මේකේ මොකක්ද මට හින්ට් එකක් දෙනවද සංඥාවක් දෙනවද කියන්නේ නැත්නම් නැද්ද කියන්නේ නැත්නම් මේක සකස් කළ යුතුද මම මේක ඇඩ්ජස්ට් කරන්න ඕනද කියන එක මොකෙන්ද කරගන්න ඉබා මේක කියන්නේ දෙකකට පෝලරයිස් වෙන්න හදනවා විඥාණයට හැම වෙලාවෙම පිටින්නම් දෙකක් ඕන එකම එකේම දෙකට බෙදලානේ විඥානයේ චිත්තන් රෝල්නේ ඒකට ඇතිනේ විඥානයට ඇතිවම අර සංසිද්ධියේ දෙකක් බෙදා ගන්නවා. එකක් ආලෝක එකක් කම්පන චංචල කියන්නේ. අපි කියන්නේ ඔබට කම්පන චංචල. කම්පන චංචල කියනවා ආලෝක වුණා නම් ආලෝක කියපම මම නෑ ඒක පැත්තකටවත් දැන් ගන්නවා. ඒකට හරීම අනිශ්චිතතාවයක්. නැත්නම් විපරිණාමයක් වෙනවා. බලා සිටීම දුකක්. ඉන්දියා බලාන ඉදින්න දුකක්. වමනයක් කියා බලන්න. එහෙම නැත්නම් සරව බලන දිහා බලන්න. ඒකත් ඒක දිහා බලාන ඉන්න අකමැති මේ ශක්තිය බලන්න අකමැති නිසායි අපි ඔය මේ එල්ලිස් ප්‍රෙස්ලි දිහා බලනවා. මාලන් බ්‍රැන්ඩෝ දිහා බලනවා. කාගරේ චිත්‍රකතාවක් බලනවා. සංගීතයක් අහනවා මේක බැලුවොත් සතුටු වෙන්න දෙයක් නැහැ. අපි නිසා මේක වෙනකොට බාහිර තියෙන දේවල් බල බල ඉන්න එක තමයි ලෝකේ කරන්නේ. බුදුදහමද කියලා එකක් බලනවා මේකට මේකට ගෙනල්ලා මේකට එකලමටයිස් කරනවා. බුදු මේක දැක්කොත් සතුටක් එන්නේ නැහැ. මේක කිසිම කන්ෆිගරේෂන් එකක් ගන්න දෙන්නේ නැහැ. විපරිණාමය. ඒක බලා හැකීම දුකක්. නමුත් මතක තියාගන්න ඕන මොකෝ මේ දෙවි. උදාහරණයක්. සම්ස්තුනට පස්සේ සමාකටනක ධාතුවක ස්වභාවය සමගින් වෙලාවට ආදබාව පොළොසු බව උසුමව දෙතිපාව එතකොට මනස ඒ ඒ ස්වභාවයවත් يعني ආනාපාන අතරලා ඒ ස්වභාවයත් එක ඉඳින්නද නැත්නම් ඒකමයි ඒ කියන්නේ කිරිමයි දී කිරි වෙන්නේ දී කිරිමයි වෙඬරු වෙන්නේ වෙඬරුමයි වෙඬරු මණ්ඩේ වෙන්නේ දී කිරි තියෙන ලයි කිරි නැහැ ඒ රූපම තමයි ධාතු මනසකාරය ඊට පස්සේ දෙකක් නැහැ ඒ කියන්නේ හිත බලනවා දෙකට කරන්නේ මේ එකක් පෙරලි පෙරලි පෙරලි පෙරලි යන්නේ එකක් එකක් බවට පත් වෙන ජීවිතයක් තියෙනවා. අපි අදන කොතනින් කොතෙන් යනකන්ද කිරි, කොතනින් යහරද දී කිරි, කොතනින් යහරද වෙන්නෝ කියලා ඉර අඳින්නාද. ඒ කියන්නේ අපි අධ්‍යාපන ක්‍රමය කියන්නේ ඉරක් අඳින්න බෑ නේද? කොවිලායි කිරි දී කිරි වෙනවාද කියන හරියට අහවල් තත්පරේ සිද්ධ වුණා. අතනින් එහාට කිරි දී කිරි කියන්න බෑ. ඉතින් ඒක පිළිබඳ හැමදාම හතරක් තියෙනවා. අපිට මේක ප්‍රකාශ කරන්න කොහොමද? මේක ඩිමාකේට් කරන්න කොහොමද? ඩිලිමිට් කරන්න කොහොමද? කරන්න කියලා මම අවුලක්. කිව්වේ නැත්නම් අපි knowledge එක කියලා authentic knowledge එක විදිහට බාර ගන්නවා. ඔව් කවදා හරි delimit කරන්න දිවා කරන්න ඒක අසුචියක් මිසක knowledge එක නෙවෙයි. මේකේ තියෙන්නේ හරියට වැඩ මාරු වෙමින් යන ඉතින් අපිට ඒක දකපුවාම අඩුවක් තියෙනවා. ඒ එක්ස්ප්‍රස් කරන්න බෑනේ අපිට බෑනේ communicate. ඒක communicate කරන්න බලවන්න second hand knowledge එක. communicate කරන්න බැරි වෙනකොට අපිට වෙන්නේ now static එක. අපිට කුණ්‍ය ගහගන්න තැනක් නැහැ. ප්‍රකාශ කර ගන්න තරම්. ඒක නිකන් හරියට මේ මමයට වෙච්ච නිග්‍රහයක් වගේ තමයි තියෙන්නේ. ඒ නිසා මමයා නිගේට් කරන්න ප්‍රතික්ෂේප කරන්න මේක තමයි සත්‍යය කියලා. ඕනම දෙයක බලන්න දෙක දෙපැත්තට දාගන්න තමයි අපේ ප්‍රශ්නන නොලෙජ් එක අපිට උගන්වලා තියෙන්නේ. ඒකෙන් තමයි මේ යුද්ධය ඇවිල්ලා තියෙන්නේ. මේ ගෑණි මේ මිනිහා මේ බෞද්ධ මේ අබෞද්ධ. මනසකම බලන්න එකක් උගන්වන්නේ. ඒක නෑනේ මොනම විදිහකට මනුස්සකම ඔය පිටින් තියෙන ලේබල් එක නෑ. බුදුනාට කියන්නේ ඔක්කොම තියෙන මහා විපරිණාම ස්වરૂපයක්. මනුස්සයා මේ නෝමින් කල්චර් එකක් දාගෙන මේක සිංහලයා මේක අදේමලා මේක අමිනා මේක සතා මේක ගා මේක පටලි ආපෝතේජෝ ඉන්නලා ඉස්සුව දානය කරේ. පටන් ගන්නකොට භාවනාදී භාවනාදී තේවිස්සු ටිකක් නටවනවා. සංසතිය කියන්නේ ඔක්කොම හැඳි ගෑයිලා කියන වාසේ. නමක් දාගන්න බැරි වෙනකොට තමයි භාවනාව පටන් ගන්නේ. ඉතින් ඒකට ඇතුළත විශාල ප්‍රශ්නයක් වෙනවා කොහොමද කම් සම්බන්ධ වෙන්නේ කරන්නේ කොහොමද පොතක තියාගන්නේ කොහොමද කාටද දෙන්නේ කොහොමද අනිවේදනය කරන්නේ කියලා විශාල ප්‍රශ්නයකට එනවා මොකද අපිට ඕන කරලා තියෙන්නේ අවබෝධයටත් ඇදී සංනිවේදනය නැත්නම් බෑනේ අපිට සම්බන්ධිකන්නේ කරන තේ නිසා මෙතන තියෙන ලොකු සෙල්ලකාර ගතියක් මෙතන තියෙන ලොකු රැඩිකල් ගතියක් මෙහෙම දෙයක් වෙද්දී එහෙනම් හටක් ගන්නේ කොහොමද මම මේක පැහැදිලිව පිළිගන්නේ එහෙම ගැතියෙදි මේක දෙයා මේ නොදන්න ගැතියකට හෝ හීනමානයකට හෝ මේක ඉස්තර කර ගන්න ඕන කියන එක නැතුව මේක දිහා බලාගෙන ඇස් නැති මිනිස්සුත් ඉන්නේ මේක සම්බන්ධ වෙද්දී බීරෙක් වගේ කරවගෙන ඉන්න පුළුවන් නැති සම්පූර්ණ දැනුම තිබුණාට මොට්ටෙක් වගේ මේක දිහා බලාගෙන පුළුවන් මලමිණියක් වගේ මේක දිහා බලාගෙන පුළුවන් නම් ඒකට අවස්ථාවක් තියෙනවා අපි අපි ඉහෙමින් තියෙනවා අපි ඒක හදන්න ගිය ගමන් වෙන්නේ මොකක්ද? හොරා වැටපයින්නවා අපි කේල් කරන වැටපයින්නවා හොරා විසය. අපිට තියෙන මේ අනිත්‍යතාවයේ පෙන්නනවා ඒක මෙහෙට මම හිතන්නේ මගේ රාමුවට ඒක අහන්නේ කෙනෙක් අභියෝග වෙලා මේක එකිනෙකට රෙසිප්‍රොකල් යන්නේ. මේක දිහා බලන්න පුළුවන් නම් සම්පූර්ණ නමක් කියන්න බෑ. මේකට බෙදා ගන්න බෑ. වර්ගීකරණයක් කරන්න බෑ. අන්නේ පැත්තේදී මේක දිහා මෙහෙරි බලන්න පුළුවන් නම් ඒක ඉතින් ලොකු පුහුණුවක් කරා තමයි එන්නේ. එන්නේ. Perception as seeing, hearing, smelling, anything you can perceive. Perception has five channels. So you can say six senses. One can only see, other one hearing, moving, touching. Whatever may be, when it is processing, the seeing process, hearing process, everything is processing, processing in the same mechanism. So everywhere the perception has a very big, very, very important role. In seeing, the perception is important, therefore what you see that you are you hear that you are. Not the thing that you see, but you see what you wish to see. So it is happening that concept has become reality happens through the perception, so there are four perception and five channels. Seeing, hearing, smelling, touching, uh, tasting and touching, and the mind also processing. And therefore, at a time, whatever you do, you don't know you have six senses. You get stuck with one sense and you get imbibed in that and you make a complete world out of that particular thing and you don't know how much you are losing in that given moment. So therefore, perceiving, seeing means you are dumb it. You can't smell, it, you can't taste, it, you can't feel others. So absorbed in seeing, so you are losing and the other things are gone forever ultimately see, I am talking about what I have seen. So I am talking with my first experience, first-hand experience, but you don't know. By, by entertaining what that particular, particular seeing, you are foregone. All the other. So that is why the Buddha says that uh, when you are stuck and attracted to one means that all gone, so ignorance means you don't know. So when you are in the center, without specifying the seeing or hearing or smelling, touching, you are in the center, you have the potential for all the things that manifested nothing. So that is the blissful moment. Only the human can experience it. So that is, that is the point we call reconstruction and bring back to the source. If you are manifesting at one particular uh, sense doors, that you already gone out, you lost the center, though, you know, despite the sacrifice for other elements, you are entertaining only one. You become a seer. Becoming a seer means you are no more a So, meditation is trying to bring back to the source and make the all the people possible and potential, but not manifested. So people, those who are chasing behind the sense pleasure, the appears like that is losing the entertainment. understand the human mind, to come to the potential, come to the source, you must be a strategic, disciplined yourself. But whenever it comes to the source, it will a very monotonous. It will be very dull, very sleepy, and very boring. So therefore you are happy to go with one sense door and entertain this and that. And therefore that is the way you entangle with samsara. When you come back to the source, no more manifestation. So, you understand everything is a possibility and nothing manifested. So that is what the, what you call cultured mind or developed mind, contented mind, be in the present moment, vigilance, the diligence, the mindfulness to be in the center. any other um, thoughts that are necessary thoughts um, um, that come um, in a way you're trying to sort of like let go of that and then just focus on one part of it. You can uh, uh, very to be mindful on the thoughts. Why should you let go? If that is the thing manifesting, that is also a good source to be mindful. Good object to be mindful. not only the writing and forming or breathing. Whenever there is now no nuisance, you take this breathing as the norm. But if anything coming by itself, why not? අක්ෂරයි ස්වාමීන් වහන්සේ මේ භාවනාව කරගෙන යද්දී ආනාපානේ එකපාරම ආනාපානය හිත නැල ආනාපානේ නැතුව අසුබය පේන්න ගත්තාම ඒකට ඉන්න ඕනේ අසුබේද එහෙම නැත්නම් ආපහු ආනාපානයට එන්න ඕනේ. දැන් අදත් මම භාවනා කරගෙන යද්දී මට මගේම අසුබය පෙනුන ඊට පස්සේ මට පෙනුණා මගේ දුවලා. දුවලාගේ ඊට පස්සේ අසුබය පෙනුන ඒක මම දැක්කේ දුව බැලුමක් වගේ. ඒකවල දුවව මට පේනවා බැලුමේ මුලන් ගියාම එතන මොකුත් නැහැ. එතකොට හිතේ ලොකු බයක්, පැටි ගැනීම, ඩිස්පොයින්ට්මන්ට් එකක් වගේ කලකිරීම හිතට හිතට එනවා හිතට ආවා. එතකොට ආපහු ආනාපානයට මෙන්න ඕනද නැත්නම් එතන එතන ඉන්නේ ඕනද? මොකද ඒ කරන්න ඕනේ ඒක? ඒ කියන්නේ බැලුම කොහොමනම් යනවා කියන එක අසුබ කියන වචනයයි පාවිච්චි. අසුබ කියන එක මට පෙනුන මගේම ඇඟේ මේ මේ සෙම ඒ මහ ජරාවක් හැමදේම ඔක්කොම ඇඟ පටවියා පෝතේජෝ වායෝ මේ හැම එකක්ම අයිති නැතුව නැති වෙලා යනවා. මම කියලා හිතාගෙන මම හරියට ආදරෙන් බලාගෙන ඉන්න මගේ දුව උනා. එහෙම එකන එහෙම කෙනෙක් නෑ. එයාත් මම වගේ නෙවෙයි. ඒක තමයි විතරයි මාළුක ප්‍රශ්නයක් නෙවෙයි නම් මම තාන්නේ මේක අනාත්ම ස්වરૂපේ පෙන්වන්න හදන දෙයක්ද මේ අසුබේ කියලා වචනයක් අර දෙට පාවිච්චි කරන්න කියන එක මම ක්ලැරිෆයි කරනවා. දැන් මට හිතුනේ හිතනවා මුත්තේ අසුබේ කියලා. මේ මට ඒකට මොකක් හිතෙන්ද ෆෝන් කරන්න ඕනේ කියන එක මම දන්නේ නෑ. ඒක වෙලා තියෙන්නේ මේ ආනාපාන තමයි අපේ මේන් ට්‍රැක් එක. ට්‍රැක් එකෙන් ගිහිල්ලා අපිට මොකක් හරි ධාතු මනස්කාර වශයෙන් හෝ පිළිකුල වශයෙන් හෝ මොකක් හරි මාරුණානේ. මේ මාරු වීම නිසා ආනාපාන ගියා. දැන් අපි ඉන්නේ මේ ට්‍රැක් එකේ. මේක දැකීම අපි වාසුබ කියලා වචනක් පාවිච්චි දැකීම තමයි තමන් දැන් මතක් වෙන එක achievement එකක්. ශික්ෂණයේ ලබාගත් දෙයක්ද නැත්නම් මිත්‍යක් එකක් පාර වැරදිලා පටලවුණ දෙයක් හිතේ. මේ අසුබේ දකින්න ලැබීම හොඳක්ද පේන්නේ නරකක් විදිහට පේනවා. මට ඒ අද නෙවෙයි ටික කාලයක ඉඳලා පෙනුනේ නැවිලා අද එකපාරම වැඩි වැඩි වෙනන්නේ මට එකක්වත් තේරෙන්නේ නැහැ කිව්වොත් එකක්ද මොකද මට තේරෙන්නේ ඒක බයක් කියලා. මම ඒකට හිත යටින් මත හිතන මම ඒ කැමති නැති නිසා වෙන්න ඒක ගන්න කියලා. මට ඒක මහා බයක් කලකිරීමක් මට හිතෙන මේ හැම එකම මේ මේ විදිහයි මේ හැම දෙයක්ම. හරි ඒකට අපි දන්නවා අපි ආනපාන කියනකොට බය ගන්නවම අරමුණක් ආවා. දැන් අරමුණෙන් අපි ස්ටක් වෙලා ඉන්නේ. ඒකට ප්‍රශ්න තියෙන මං ආනපානෙ ඉන්නකොට මේ බය ගන්නවම අරමුණේ ඉන්නවද කියලා. ඒකනේ ප්‍රශ්නේ. නෑ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ දැන් මම මේ දැක්කේ මොකක්ද? ඒකකට මම මේ එක විදිහට ඔබ වහන්සේගේ ප්‍රශ්නේ හරියි. දැන් මම මේ ඉන්නේ කොතනද කියන එක දැනගන්න ඕනේ. ඒක කරන්න ගියොත් ආනාපාන කරන ලොකු නිතරයක්. ඒකවල මම ආපහු ආනාපානේ මම කියන්නේ ප්‍රශ්න විග්‍රහ කරගන්න අපි ආනාපානේ ජීවිතකන පාට බැලලා. පාට බැලලා බලන බාජනෝම අපි මක් කාම. බාජනෝම කාට පස්සේ අපි ප්‍රශ්නයක් නැගුවොත් මම මේකේ ඉන්න ආනාපානේ යන්න ඕනද කියලා අපිට choice එකක් තියෙනවා ඔප්ෂන් එකක් තියෙනවද නැත්නම් තමන් බය දනනකොට ඒකට ඒකාන්තයෙන්ම ඇදගෙන ගිහින් එකට වාල් වෙලා දාස වෙලා බය වෙන දෙයක්ම නැත්නම් පඩින්න බෑනේ ඕනම එන්න පුළුවන්කම තියෙද්දිද ප්‍රඥාන්නේ නැත්නම් කොම් අnder control the situation එක නැත්නම් බයට ඉබේ ඇදීන බය කනත් නෙවෙයි ඇදීගෙන යන situation එකත් මානසික වාතාවරණය මොනවද එහෙම ඇදීගෙන යන situation එහෙනම් මොකද ප්‍රශ්නේ ඉතින් මම එතන ඇදීගෙන යන්නේ කියන්නේ යන්න ඕන දෙයක් අජීගෙන යනවා නම් ඇදෙනවා අපිට තියෙනවා chance. දැන් අපි කණින් ඇවිල්ලා ඇදගෙන යනවා. දැන් මාර්ගෙ දිස්සක් කරා මට ওই සත්‍යයට આવොත් මට පුළුවන් උත්තර දෙන්න. මම අහන්නේ. අපේ රොක් ට්‍රක් එකේ ගියා රොම් ට්‍රක් ගියා. බයි බයි කියනවා. ඒකට අපි ඒකේ අහස්ටක් වෙනවා. අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන් අපිට choice එකක් තියෙනවා. choice එක තියෙනවා situation ගන්න control. අපිට මේ බයතම තාම ඇදිලා යනවනේ. අපිට බෑනේ ඕන වුණාට අපව හරව ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද අපි ආවිය සබ්ජෙක්ට් එකට දැක්කේ. Second the situation you are not choice. නමුත් මට මේ එක්ස්පීරියන්ස් කරලා ගන්න එක්ස්පීරියන්ස් කරපු කෙනා එනවානේ. ඒක බය ඉන්නකොට Tamanට ආය පුළුවන් ද ආනපානට ගමතන යන්න වගේ මෙතන තියෙනවා පොඩි controllability එකක් choice එකක් තියෙනවා. ඕනේ නම් මම තමයි බය තමයි ඉන්නේ. නමුත් මට ඕනනම් මම පටන් ගන්න ආනවාගේ යන්න පුළුවන් කියන එක තමන්ගේ තමන්ට තියෙනවා දේශනේ පොටෙන්ෂල්. සරින් සරේට කියනවා. සමහර දවස්වලට එහෙම ඉන්න පුළුවන් කියන මානපානෙ. ඉතින් මුද්‍රණාලේ සඳහන් කරනවා බයක් ඇති වුණාට පස්සේ රතේ සතේ හසුන මිනිස්සයා සතේ පිට ගියාට පස්සේ නියමනතාචාරි නම් එයාට තියෙන පාරට වාහනේ ගන්න එක තමයි. ලස්සන දම්පත ගන්නවා සාහසන මොකද කරන්නේ මේ තාත්තරික බය රසයක් නැවත පාරට ගන්න ඇති දැන් අර්ධනයක් අපිලා තියෙනවා බය ගන්න ගන්නට ඇයිලා දෙනවා පාරෙන් පිට කරලා කියලා දාන්න අපෝ ආනපාන ගන්න පුළුවන් නම් අපිට බලන්න පුළුවන් බයක් තියෙද්දී ආනපාන කොහොමද බයක් නැති වෙනකොට ආනපාන කොහොමද කියලා අපිට ලස්සන කම්පැරිසන් එකක් කරන්න අපි මෙතක මෙතෙක් කරකන් ගියේ බය නැති ආනපානේ නැචරල් ආනපානේ වල මෙහෙමයි එක්ස්පීරියන්ස් ඒක නිසා බයෙන් තර්ජනයක් ලැබිලා කරන්ට ඔප්ෂන් එකක් තියෙනවා ඕනනම් ආයෙ ආනපන කරන්න පුළුවන් බයෙන් මේ බයෙන් තර්ජන වෙලා ඒක උඩ කරන්න පුළුවන් ආනපන දිහා බලනකොට උගක් කරාට වෙනවා පස්වත් මම අසබ්බස්තිය ප්‍රොපෝෂන් එක කරනවා ඉමෝෂන් එක කාරණා එතකොට බලන්න පුළුවන් මේ ඉමෝෂන් එක නිසා ආනපන දිගේ බැලන්ස් එක ලොකු වෙනසක් ඇති වෙනවා එතකොට නම් අපිට මේ සිද්ධියෙන් අපි මොකක්ද ඉගෙන ගන්න බැහැ. හැබැයි අපිට බය ඒ මේ අසුබේ අපිට එන්න ඉඩ දෙන්නේ නැතුව ඇදගෙන යනවද යම්ක ප්‍රශ්නයක් අහන්න දෙයක් නැහැ අපි ඒකට යටත් වෙලා ඉවරයි. මුගක් වෙලාවට ඒ මාපව ගන්න පුළුවන්. අන්නේ ගන්න පුළුවන් ක්‍රම තමයි බුදුදහමේ සඳහන් ගන්නේ කෙලෙසේට වැඩිය කුසලයේ බලය. බය කොච්චර අපිව තර්ජනය කරත් පිළිකුල කොච්චර තර්ජනය කරත් මෙතන නිතර වෙනවනම් මේක නැවත අපව ගන්න පුළුවන් ගතිය. අපෝ තමන්ගේ හැබෑ නිවහනට යන්න පුළුවන් ගැතියි. මේ ට්‍රැක් එකට යන්න පුළුවන් ගැතියට කවදාකවත් මොනම ඉමෝෂන් එකකටවත් කඩන්න බෑ. අපි අදහගෙන යනකොට මොන තාලෙන් බල හිට ඇද්දා. මට නැවතත් මගේ ආනාපානෙ එන්න පුළුවන් ගැතිය සදාකාලිකව මගෙන් නැති කරන්න කිසිම කෙලෙසකට බෑ. දැන් අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ආනාපානෙ උදී යනකොට හුස්ම මේ කෑලි කෑලි වගේ ගිහිල්ලා ඒවා කැඩිලා එළිය කැඩිච්ච කැඩිච්ච කෑලි කෑලි සමූහයක් දැනෙන්නේ එතකොට ඒකත් ඊට පස්සේ ආදේශ වෙනවනේ මේ මේක කිසි ශක්තියක් නෑ මේක එතකොට බලවත් අසුබ කියන වචනේ පාවිච්චි කරන්නේ නෑ එතකොට බෑ නමුත් ඒක වචන පාවිච්චි දෝෂ මන් දැක්කේ මොකද එතන පාවිච්චි වැරදි ඒ අපි බලන ඉන්න දේ මීමැසි පුතිය ගැලවුණා ඒ මේමෙකෝගේ මෙහෙම තිබිච්ච ගැළවීම අසුබයක් නෙවෙයිනේ. කන්ෆිගරේෂන් එක වෙනස් වුණා මෙතනනේ. ඔය ගැලවුණාට පස්සේ අපිට ඒකට පොදිය කියන්න බෑනේ. අපේ වාචන පාවිච්චි වෙනස් වෙනස් වෙනවා. ඥාන වෙනස් වෙනවා. ඒ මීමසට මොකදලා නැහැ. අපි කියලා දෙන්නේ ඒක මයික්‍රොස්කෝප් එකට දාලා බලපෑම විතර ගන්න. මයික්‍රොස්කෝප් එකට දාපුවම ලේ බිඳුවක් පෙන්නේ මේක තුනක් පාන. එහෙම නැත්නම් ලේ බිඳුව වෙන්නේ රතු පාට රතු පාට. ලොකුකට බලුවා ඊට ස්පේස් එක වැඩි බව තේරෙන්න පටන් ගන්නවා. ඒක තමයි භාවනායෙන් කරලා දෙන්නේ. අතර වැටි වෙන ગેප් එක ලොක් කරලා පෙන්නනවා. ලොක් කරනවා ආශි කියන්නේ නැහැ. ඒකට අහිමි කියන්නේ ද්වේෂය આવුත් විතරයි. අකමැත්ත. මොකක් හරි කියන්නේ නම් කැමති නම පේන දෙයට ප්‍රතික්‍රියා කිරීමක් තමයි අසුබ කියන නම. අසුබනේ මේක කියන්නේ එහෙම තිබිච්ච මෙහෙම උනා. වතුර ගහලා බලනවා. විස්තර කරලා බලනවා. විස්තර කරලා බලනවා. ඒක අසුබනේ. ඒක අසුබ නෙවෙයි. ඒකට දුව දකින්න ඕනේ නෑ ආනපානෙමත් පුළුවන්. ඕනම දෙයක් හරහා බලන්න පුළුවන් ඕනම දෙයක්. මේක 5% 5 time වැඩි කරලා බලුවොත් මේක මයික්‍රොස්කෝප් එක දාලා 10 time වැඩි කරලා බලුවොත් 40 time වැඩි කරලා බලුවොත් මේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක දැම්මොත් මේ වස්තුව මොකද උනත් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක නන්නේ එකමයි. ද්‍රවයක් වෙනවත් ඝනයක් වෙනවත් මොනවා වෙනවත් ඉලෙක්ට්‍රෝන්ස් වශයෙන් ඉලෙක්ට්‍රෝන වල මායමක් නැහැ මේ ඝනයකද මම ඉන්නේ ද්‍රවයකද මම ඉන්නේ අපි ඊට පස්සේ ගොස් උනාට පස්සේ මේ ගානතරව ආයු තෙන්ජ ඔක්කොම තියෙනවා. අන්තිම කඩන ගියට පස්සේ ඉතින් එනර්ජි විතරයි. ඒ එනර්ජි එක ගන්න මම ඉන්නේ ඝණයකද, ද්‍රවයකද, වායුකද, තේජෝද කියලා ගන්න. එතින් මෙහා ඒක මේ අනාගතතර පස්සේ තමයි නම් වනම් ඔක්කොම තියෙන්නේ. අපි භාවනාය කරන්නේ අර කඩ කඩ අරගන්න අරගන්න එක ඇටොමික් ස්මෑෂර් එක වගේ එන එන එක ස්මෑෂ් කර කර ස්මෑෂ් කරන ගියාම එනර්ජි තමයි. එනදි තන දකින්න බෑ මමයට. මමයට රැකෙන්නේ. ඉතින් ඒකට මමයා කියන ඉක්මනට අර ගොරෝසු එක බලපන් නැත්නම් අර සංඥාව ගනින් මේ නම දාගනින් අනම්මනා කියලා හරිනවා. ඉතින් ගැටුම් වම්බුවා ගනින්. ඉතින් තමයි ඒකට මේකට මුතුම හුස්ම ගන්න බැරි ගතියක් එනවා බය ගතියක් එනවා අසරණ ගතියක් එනවා ඒකාකාරී ගතියක් එනවා. ඒක හොඳ ලක්ෂණක් හැබැයි සාමාන්‍ය භාවනා යෝගාවචරය ඒකට පරිණත කරනවා. ඒක වැරදිලක් කියලා තමයි වැරදිලක් කියලා නැගිටලා යනවා. ඉතින් භාවනා කරලා බෑ. ඒකට ලෑස්ති මනසකින් ගියොත් ඒන දෙදෙන තෑග්ග බාර ගන්න පුළුවන් වෙන්නේ. ඒකට යෝනිසමස් කාර්ය තිබුණොත් ඉගෙනට හම්බව කරන භාවනා හරියනකොට වැරදුනා කියලා ලේබල් කරනවා. වැරදිච්චම හරියයි කියලා ලේබල් කරනවා. ලේබල් පිළිවෙල කර්මස්ථානාචාර්යවරේ කමඨාන් සුද්ධ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ගන්න දේ වුණාට අල්ලන එක තමයි කරන්නේ මයින්ඩ් වෝඩ් බිස්නස්. එහෙනම් අපේ අපේ දැනුම සම්පූර්ණ තුක්සිතුවකයි. ඒක හොඳ වෙනකොට ඒකාන්තෙම කියන්නේ නරකක් කියලා. නරක කුණු කද්දලක් ආවම මේක බොහොම හොඳයි මංගලයි සුබයි කියලා පාරගන්න මානසිකත්වයක් තියෙනවා. ඒකයි අපිට පිස්සු කියලා උදාවන්නේ කියන්නේ. මේක පිළිගන්න එක එච්චරම ලේසිත් නෑ. මේ භාවනා මෙච්චරම බලවත් කියලා මම කියන්නේ. කෙරුවොත් නම් 200ක් ෂුවර්. ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒක කියවලා ඉන්ටර්ප්‍රීට් කරන්න ගියාම අර අපි පරණ මිනු වලින් බයිනවා පරණ මිනු තරවට දානවා පරණ යාර කෝඩ් වලට දාලා බයින්න ගියාම හරියම තුමාකාර සරෙන්ඩර් කරා සරෙන්ඩර් කරා එන්න දෙයට කිසිම ඉලක්කයක් කරන්න එපා පැමිණිච්ච කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්නත් එපා කිසිම දෙයක් අපේක්ෂා කරන්නත් එපා ඒ දෙකෙන්ම වෙන්නේ මේ නැචරල් අන්ෆෝල්ඩින් එකක් විතරයි ඉතින් බලන්න ඉන්න තරම් අපිට අවශ්‍ය දවසේ ධර්ම කෞරේ පිටා ගන්න ඕනේ. ඊ අත්දැකීම අද ධෛර්යය පිණිස ගන්න ඕනේ. ඒ කවදාවත් එකරයි කරන්න බැරි බව තේරුම් ගන්න ඕනේ. ඒක අත්විවර කීපකින් තමයි සිද්ධ වෙන්නේ. ඒ ධාරිකත් මොකලන්නේ ස්වාමීන් වහන්සේලා එක සැරෙන් කෙරුවේ ඊට ඉතල ලක්ෂ වාරයක් රිහර්ස් කරපු ඉන්නවා. එහෙම නැතුව මේ gift එකක්වත් මොකක්වත් නෙවෙයි. ඉතින් අපි කොයි වෙලාවෙ හඳන්නේ අපිට තියෙන්නේ ඒකම නැවත නැවත කරන්න ඕනේ. selflessly කරන හැම වෙලාවෙම අර මම එනේ මම මම යාගේ පැලේ කියනවා උලන් කියනවා ටික ටික පුපුර පුපුර පුපුර යනවා රත් වෙනවා සීතල වෙනවා රත් වෙනවා සීතල වෙනවා ඒ වගේ කිසිම මොකද දන්නේ අන්තිම වෙනකොට පොඩි තිබුණාට පොඩියක් මීනස් ටික වගේ තමයි ගැලවිලා යනවා ඒකෝර දෙන්න ගැලවුණත් මේ මට අනිවාර්ය කරනවා පොඩි හිතියක් මේ මට අනිවාර්ය කරනවා ෂේප් එක විතරයි නේද ඇවිදින කරනවා කියන ලැබෙන යාලකට ප්‍රයත්නය කිය කිසි අදිනෙක මේ කරන බවක්වත් කරන කරන බවක්වත් නොතේරියා ඊට පස්සේ නැවතත් දෙවිදගෙන යනවා පය තියාගෙන යනකොට මේක මට දැනුනේ පය උස්සන නිසා කකුල බිම තියෙනවා පය බිම තියෙන නිසා පය ඉස්සරෙනවා ඒක මට ඉතින්මයි කියන්නේ කියලා හැම එකක්ම හැම එකටම මේ පටිච්ච සමුප්පාදයි. නිත්‍යල භාවයක් තිබුණොත් තමයි ඒකට සාපේක්ෂව චංචල බවක් දැනෙන්නේ. චංචල බවක් තිබුණොත් තමයි නිත්‍යල බවක් දැනෙන්නේ. පයේ තිබුණොත් තමයි පය බිමට යන්න පුළුවන් වෙන්නේ. ඒ නැතුව තන්නිකර සුද්ධ කේවල පය දෙවීමක් කියලා දෙයක් ලෝකේ නැහැ. එසවීම පේන්නේ තැබීමට සාපේක්ෂව තමයි. ඒ නැත්නම් එසවීම කියන වචනයට කරපෙන්නේ නැහැ. කේවල නැහැ. මේක හැම එකක්ම සාපේක්ෂයි. ඉතින් බලන්න ගියාට පස්සේ තේින්න පටන් ගන්නවා මේකට එකකට හොඳයි කියන එකට නරකයි කියන එකට ලාභයක් කියන එකට පාඩුවක් කියන එකට සපක් කියන එකට දුකක් කියන ඉති කණ්ඩුවක් ඇති වෙනවා. මේ දෙක වැඩ කරන්නේ කිසියම් ධර්ම මොකක් කරන ධර්මතාවයකට නෙමෙයි. මොකොත් මේක වෙනවා. ඒක අහන්න දෙයක් නෑ. ඉතින් අපි මේකේ එක පැත්තක් විතරක් ඉල්ලන්නේ හදන කොහොම මේකට ගියාට පස්සේ ඉතින් පස්සේ මේ දෙකම සමාකාරව වැඩි වෙනවා. පස්සේ වොත් කියන්නේ. මේ විගතව තමයි. ඒක තමයි ලෝකෙ කියන්නේ. අපි ජීවිතේ ඉලයි වරක දිනුවක් ඇතුහක් කඩා වැටෙන්න ඕනෙමයි. ඉතින් ආයෙ වේ කරන්නේ. දිනුව ඇටි කඩා වැටෙන්නේ නැති. ඒක මල කෙලියක් නෙමෙයි. කොහේ යන්නේ? කඩා වැටුනොත් වෙන කල දෙන්නේ නැති නෝ තමයි. ඒකට ඔය කවුරක්වත් වෙලා ෆෝමියුලා හදන්න මොකද පොත වැටුණා නැති. ආයෙක ආයෙ හිතු බාරයි. අපි හිතනට නැගී හදන වෙලාවේ ආපු රාජ්‍ය නායකයා තමයි කෙලිකාරය. ඔය යකෝ යකෝ දාගන්න නම්. වැටෙන එකට වලක් කරන්නත් බෑ. වැටෙන එක නැමින එකට සාපේ. නගින එක වළක්වන්නත් බැහැ. නගින එක වැටෙන එකට සාපේක්ෂයි. මේ දෙකම සමීක්ෂණ බලලා හිටපුවාම අපි මේක මැෂින් එක කරපන්න ඕනේ හදලා තියෙන මැෂින් එක කොහොමද තමයි. ඇතුමක් නැහැ. වැඩි වැඩි කතා කරන දෙයක්. නැගිටුත. මේක කවුරුත් හිතන එකත් බලලා හැමදාම නගින්න ක්‍රමයක් හොයන්න බෑ. හැමදාම වැටෙන ක්‍රමයක් හොයන්න බෑ. බුද්ධ ආරෝණක තුනේ ඉන්දියාවේ අවුරුදු 2000 කරට ඔබ දුක් නැතුව වෙලා ගියා. ඒක මොකක් කරන්නේ? බලන්නේ. අගුණ උපනාවේ තර වාච කරගත් උත්සව. විශ්වොත් පාක් කරන්නේ. පාක්‍යද කුසල. ඒක එකක් සැපයි එකක් දුකයි කියන එක තමයි අපේ කියන අමනකම. එකක් ජයග්‍රහණය එකක් පරාජය කියන එක තමයි අමනකම. එකක් හොඳයි එකක් නරකයි කියන එක තමයි අමනකම. ඒ අමතකමද ජීවත් වෙන්න බෑ මේ කට්ටියත් එක්ක. ඒ අමතකම නැතුව පිස්සෙක් කියලා කියනවා. කලින් කරේ දැන් තර්ජන 10ක් තියෙනවා. ඊළඟ සැරේ ඉස්සරහට මේ කාරණා කරමු. පස්සේ අනුගමනය කරන්න. ආනාපාන සතිය කරගෙන යන ස්වාමීන් වහන්සේ සතිය වෙන දෙයකට ගියක් නේද any of the other six senses ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක mindfully එකක් බලන්න කියලා ඒක ඒක වරද්දක් නෑ ඒක බලන්න so this is this choice uh, choiceless awareness But, but again, you are not asking a practical question. You are creating a question. are doing the Anapana Sati, and the mind goes to something else. What is something that you have to define that? Otherwise, what's the question? I don't know. I, I so oh, that means you are sympathizing, you are, you are hypothesizing a question. No, no, no, no a thought. Yeah. Example. yeah, then we can um, And you're entangled in that thought. So you mentioned earlier, I think that the question that that lady asked, um, there's nothing you can look at that mindfully. And you expand on explain that. Yeah, that is whatever prominent is must be your object. So when you are, as when there is no object, you are, you take uh, the anapana as a norm. So when you are going, something come and intrude. So when the intruding happen, if the intruder is powerful, naturally attention goes there. So it is a complete natural process. You can be aware of. You can remind her, uh, over there if you are going to say the intruder is wrong, I must be always with Anapanasati, so you are ending up with disappointment. Instead you have to understand when when when where it happens, and our thoughts happen, our sound happens, our pain happens. So now I am much with the pain or sound or thought in your case, now thought. So looking at the thought, it is nothing you did by your intention. It is something happened. Over, no karmic forces. And observation also not the karmic forces. So far no reaction, no assuming, this is good, this is bad. Whenever you are going to react with that assumption, that is the point you get counted. Then onward you answer right. So that is the point you poke your fingers and asking questions. So whilst you're just observing these movements, that's fine it's the fact that it's, it's gone away from your primary primary object to something else, but you're observing that, that is still fine. That view is something given. It is not something you ask. It is not something you manipulated. So, so far, no reaction. No reaction means no tension, no frustration. So that means you are relaxed. You can still be get a distance from the phenomena and isolated and observe freely and uh, in a relaxed way. So that is what we call the development. So is there such a thing as then pure concentration just on anahamasa, pure, because the mind naturally will go through the, whatever, the noise or something, it might go to that is that kind of thing purely concentrating. Sometimes, sometimes mind takes delight in the, just the breath. So there you take it as that means no other prominent intruders, the gate crashes. So you just be with the you can see very docile, very calm and quiet, both calm collected. Then you can appeal you are driving, there is no there traffic there. Park is there. Let us speak louder. Sorry. Um, the, like the lady was asking about all the other stuff that had a perception and the, uh, um, from all the external uh, objects that we get like from seeing, the feelings the space anything. And so the Vedana and uh, what is the difference between the Vedana and the perception and why is it that in Buddhism the Vedana comes full section. I mean, one sees something first, an object first, I mean naturally, and then you would see it, and then the Vedana would come afterwards. But however, I understand it to, to have a Vedana first and perception. It is a theoretical question. You are not supposed to take this time, but uh, Vedana means feel. And once you feel, only you can perceive. Yes, feeling is not sensation. It's not the sensation. Is that different from feeling? So, once feeling happens, you can feel uh, pleasurable or painful, whatever. Vedana means just a feeling. So, first and foremost, uh, you have to understand, all the time, the bombarding six channels are putting sensuous impingement. When it happens, the most prominent thing is the upper hand. In this fight, most prominent thing is the dominance. That, that thing is, that is the one you are going to feel. And that is the one you are going to uh, perceive. So reify. Just is companion pin and your reification happens. Recognize happen, Cognizing and the recognizing happens. So recognizing is the secondary job. That's the feeling. At that time you cognize it. And then same thing, if you like it, you recognize it. Repeating happens. So that is how the process happens. The feeling is the primary thing and then only perception happens. Perception you can replace as the recognition. And recognition happens after the cognition. Cognition, recognition. So cognition is more and more like feeling cognizing out of the, all the things you pinpoint advert to that particular thing and that you perceive, uh, sorry, feel. And then when you recognize, you separate it from the others, or so it keep come again and again, or this something different. So it, these are, we can't question it, it's a given fact. Today the Buddha presented, so you can test yourself whether you can come out with another thesis. But usually that is, you palatable, you can feel it, even on the rational level. ගතසාවිනා සක්මන් භාවනාවේ මට වචනේ මතක නැතුණා වුණේ. ඒක හැවිලීම කියන්නේ වයසට. අ දැන් කතිය තියෙනකොට ඒක අපිට පීඩනයක් ඇති වෙනවා. ඒක දුකක් බවයි දුක. ඒක අපේ ඉස්සරහ ඉතින් ඉනිස් එකක්. ඒක උදේක පවත් ගන්න. දුක කියන බව විදිහට. ජීවිතේ ඒක තමයි ඒ තුනේ විදිහට. ඔය මම තාම තාම දැන් හැඩ ගැහිගෙන ඉන්නේ. අපිට මේ මේ මේ කියන එකමද වෙන්නේ කියන්න බෑ. නමුත් අපි බොහෝ වෙලා සක්මන් කරනකොට ඒ කරපු එකම නැවත නැවත සහතික වීමක්, යෝජනා ඉස්තර වීමක් වෙනවා. ඒ තද වෙනකොට දැනෙන පීඩනය පීඩාවක්. උද්දේශනවල ඇති වෙන හැල්ලුව පවත්වාගෙන යන්න බැරිකම පීඩාවක්. එසක් මොකෙන් ගියත් අන්තිමට වෙන්නේ ඒ පීඩාව විතරයි. ඒක නිසා මේ දේ නොකර ඉඳගෙන ඉන්නකොට බලන්න. ඒ පීඩා එසා මේක ඇඳි ගෑයිලා යනවා. එළ වෙලාවම යනකම් කරනවා. ඒක ඒක මේකේ දරන්නේ. ඊට අනුපස්සන නැහැ. දෙදා විතක්ක සූත්‍රේ තත්ත්ක සංකාන සූත්‍රේ දුක සර්වඥාන්ත දාන කරනවා ඒක වකරේ හදිසි දෙයකට කින්නක් කියලා දුවනවා බලන්න ඊයනකොට කල්පනා වුණොත් එහෙම දැන් ඔබ දිව්වයි කියලා කියන නතර වෙන්නේ නැහැ ඔබ නිකන් පෙට්‍රල් පුච්ච ගන්න ඕන නෑ ඔය ගෙහිමිට බලයන්කෝ කියලා ඒ යන මිනිහ දැන් ඇවිල්ලා කියන්නේ නැතයි කියලා විදින්න පුළුවන් දුවනවා වෙනකොට නතර වෙලා නතර වෙන සාමාන්‍ය වේගය යනවා ඉතින් යනකොට ඉතින් දැන් ඉස්සරහට ගියත් ඔය කවුරු හරි එකක් අහන එකනේ කරන්න තියෙන්නේ ඒ නිසා පොත් හිතියාම ඉවරයි ඉතින් කවුරු හරි ඉතින් ඔබ හිතගෙන ඉන්න ඕනේ අපි ඉඳගෙන හිටපන් ඉඳගෙන ඉන්නකොට කිය කියනවා ආන්සෙලට හිටපන් කියන්නේ එහෙම හැම වෙලාවෙම තර්ක දා ගන්නවනේ කුසීත වෙන්නවක්වත් පස්චාත්තාප වෙනන්නේ ඒ සූත්‍රය සරලයෙන් සඳහන් කරනවා විපස්සනාව හරිනම් අපේ කාය දුච්චන්ත විතරක් නෙවෙයි නතර වෙන්නේ කායික ක්‍රියා නතර වීමක් වෙනවා. කාය සංස්කාර වල නතර වීමකුත් වෙනවා. වචී දුස්චරිත නතර වීම විතරක් නෙවෙයි වෙන්නේ වචනයේ වචී සංස්කාර දක්වාම රස මනෝ දුස්චරිත විතරක් නෙවෙයි මනෝ ක්‍රියා මනස ක්‍රියාත්මක කරන පුදුමාකාර ප්‍රිසර්ව් වෙන්න පටන් ගන්නවා ඊටපස්සේ තේරෙන්න පටන් ගන්නවා අපි වැඩියෙන් නැගුණොත් වැඩියෙන් රිපකෂන්ස් අඩුවෙන් කරදර කරගොත් එහෙම අඩුවෙන් අපිට ගැටුම් අඩුයි ආන්නේ ඒ ක්‍රමේ තමයි මේ සිද්ධ වෙවි සිද්ධ වෙන්නේ ඉතින් ඒක මේ ක්‍රියාශීලී ජීවිතය නිර්මාණශීලී ජීවිතය ප්‍රගතිශීලී මනුස්සයන්ට පේන්නේ කුසීතකම, බොබ්බඩකම, කම්මැලිකම එක තැනට එකතු වීම. ඉතින් බුද්ධ ඥානාධ්‍යාම බලෙන් කාටද පුළුවන් හත් දවසක් හෙල්ලේ නැතු ඉඳගෙන ඉන්න. ඕන කෙනෙක් වරලා මෛත්‍රී චැලෙන්ජ් කරා. අපිට ඕන කරලා තියෙන්නේ දඟර නැටුම්, උඩ නැටුම්, වටක් නැටුම්, අර නැටුම් මේ නැටුම්නේ. ඉතින් කියනවා පුළුවන් නම් වැඩට උනට ප්‍රශ්න නැහැ පුළුවන් නම් ඒකට දෙකෙන් දෙන්න තීතපන් අන්න වැඩ කරේ එයන් පස්සේ තයහතක් කුද්ද සතේක බුදුජානක අපිට සාපි කරලා තියෙනවා මේක ක්‍රමෙන් ශික්ෂාවෙන් කරන්න ඕනේ මේක මේ මේ වැඩියෙන් පෙට්‍රල් කුච්චල වැඩියෙන් පරිසර දූෂණය කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ be conservative. එහෙම නැත්නම් කියන අරපිරම සදායක වෙන්න. අවශ්‍ය දේ කරන්න. මේ පිටිපන්නව දෙපැත්තෙන් පත්තු කරන්න එපා. ඒක නාස්තියක්. අවශ්‍ය කරගෙන ගියාට පස්සේ ඒකට ඊට වඩා හොඳ වඩා සමතුලිත තත්ත්වයක් එතෙන් ගියාට පස්සේ පේනවා. එතෙන් ගියාට පස්සේ ඊටත් වඩා සමතුලිත තත්ත්වයක් පේනවා. එන්නේ එන්නේ එන්නේ එක තලතුණා වීමක්. මේරිච්ච ගතියක් යනවා. ඒකෙදී අර පරිසරත් එක්ක අපි ගොඩක් ගන්නවා පරිසරෙන් අපිට ගොඩක් ගැටුම් වෙනවා. පුළුවන් තරම් ක්‍රියාකාරකම් අර ඉබ්බකට ඇතුළට ගියා වගේ අඩු කර ගැනීමක් තමයි නිදර්ශනාවෙන් කරන්නේ. ඒක මේ එකතරේ කරන්න ඕන නෑ මොකද අපි ගොඩක් වේගෙන් දුවපු මැෂින් එකක් නේ. එකතරේ බ්‍රේක් එකක් ස්කිඩ් කරනවා. කඩ කඩ බ්‍රේක් කරනවා. ඒකට තමයි මේක නැතර කරගන්න පුළුවන් වෙන්නේ. ඒක ලේසි නෑ මොකද අපි මේක සංසාරේ පුරාවට ගෝගෝෂෝ එකනේ මහන්සි උනේ. සිද්ධි බහුල ජීවිතයකට නේ. ඇක්ෂන් පැක් පික්චර් එකක් බලන්න ගියේ දැන් රොක් මියුසික් වලට ගිය මනස දැන් ක්ලාසික් මියුසික් වලට ගියා කොම්ප්‍රොමයිස් කරා. කන්ටෙන්ට් මියුසික් කියලා කියන්නේ වල අන්දොත් ක්‍රියාවක් කියලා ඕෆ් කළා. එතන විතෝන් ස්ටෝරියල් eh, මියුසික් එක නම්බර් 7 ඒක ලස්සනට ගෙන්න අපි එතන සයිලන්ට් එක පෙන්නන එක චිත්තක්ෂණය. ඒක තමයි කැසට් එක හොඳම තැන. එතන එනකන් ලස්සනට රිද්ම එක බස්සලා බස්සලා බස්සලා බස්සලා සයිලන්ට් වෙනවා. සයිලන්ස් එක තමයි ලෝකෙ දෙන හොන්තම මියුසික් එක. ඒකට එන්න ගොරෝසු මියුසික් එකක් බලන්න. ඇත්තට ආයෙ පෙන්නලා දෙනවා සාමාන්‍ය මිනිස්සුන්ගේ ভাইබ්‍රේෂන් එක වෙනවා දාලා. අපි හොඳම මියුසික් එක තමයි කාබාසිනිය කරන්නේ මේ මියුසික් කියලා. හොඳම එක තමයි සයිලන්ස්. සම්මුතිය සයිලන්ස් කියන සමස්තයක් නෑ. දැන් හිත හොඳට සංසුන් වෙනකොට පරියන්කේ සක්මණේ හැදී ගන්න වෙලාවට හැදී දක්වන්නේ තියෙනවා සාම සයිලන්ස්. ඉතින් ඔකට අමලාවතිය වල ලොකු තනක් දෙනවා. මට දැනගන්නේ සම්මත ඔකට පාළි වචනයක් කියනවාද මේ නැත්නම් කෙලේ අතුවානේ ඔක ගැන සඳහන් කරනවා. ඒක සූත්‍රයේ දෙන ඕකම නෙවෙයි කිපිල්ලිකා සාධු කියලා. කොට බාහමනේ. අජත්ලා සර්වඥාන්සේ මෙහෙම උදාහරණයක් කියනවා. කැලේ තනියම ඉන්නකොට පලාගිලා අඬ නෑන්නේ. ඔය වගේම තමයි ඒක. පලාගිලා අඬද්දී කිසි කෙනෙක් නෑ Taman තනියම තනි වෙලා ඉන්න වෙලාවක් නෑ. මෙහෙම කන්දක් උඩට ගියාට පස්සේ ඇහෙනවා. අපිට ඇහෙන්නේ නිකම්ම ග්‍රාස් හොප්පස් වගේ සද්දයක්. ඈ? ක්‍රිකට් සිකරට ඒවා කියනවා මයිකී කරන්නේ. සිකරට. එතනින් ගියාම මේ තනි වෙච්චාම අපිට සද්ද ඇහෙනවා. අපි අපි හේත් කරනවා. නමුත් ඊට පස්සේ සිවුරංග සෙනගේ එනවා රජු කෙනෙක් එක්කම කැලේ මැදින් යනවා. ගියාට පස්සේ බෙර ගහනවා, අලිකා ගහනවා, විචාරව කරනවා, සද්ද ඔක්කොම තේදී උදේ දානවා චුපිටික සද්ද අහන්න පුළුවන්. ඒකට බෑ. ඒ මොකද අර සද්ද ඉඳදී බොහොම ඇට්‍රැක්ටිව් ගොරෝසුයි. ඉතින් ඒක නිසා ඒ වගේ වෙලාවකට අර කැලේ තනියම පාළුවේ ඉන්න මනුස්සය අහපු අර නිස්සද්ද භාවය අලාතර ගන්න බැරි වෙන විදිහට කලාව කලබගන්නේ. ඊට සර්වචන අහනවා දැන් මේ යුද්ධෙට ආපු දෙනෙක් ගියාට පස්සේ දැන් මොකද කියන්නේ? දැන් හිතුවක් දැක්කද? ඒක නිසා අපි මේ කරන හැම ගෝසාවක් අතම මේ සද්ද නිතරම තියෙනවා. අපි මේ මේ කුණු වර්ග දේවල් අහන්න ගියාම ඉතින් ආරකට තැනක් නැහැ. නමුත් ඒකට ට්‍රේන් කරාට පස්සේ මේ කිසි දෙයක් අහන්න නැතුව ඒකේ ඉන්නකොට අපේ හුදකලාව පොඩි ගහයතර ගියා. බෑන්ච් උන් තිබුණා. කොහේ ගියත් තමයි පුළුවන් තමන්ගේ අර සවුන්ඩ් ඔෆ් සයිලන්ස් එකට දාගත්තට පස්සේ ඕනේ නම් හුදේකලාව ගන්න. ශබ්ද බඳ හුදේකලාව ගන්න, සෙනග බඳ හුදේකලාව ගන්න පුළුවන්. ඒසයි චිපිලික ශබ්ද කියන එක මම මතක නැහැ. මොකද ඒක සර්වඥාතික ඒක අර්ථකථන දීලා තියෙන්නේ පරාගිතා නල අහකට. නමුත් මේ සවුන්ඩ් ඔෆ් සයිලන්ස් දන්න කෙනා දන්නා එක බොහෝ දුරට ඒ නල අහකට බොහොම සමානයි. ඔය චිපිලික ශබ්දය. ඔය අමරාවතියේ පොත මේ දවස්වල අපි සිංහලට දානවා. අපරව හඳුන්වන්නේ කොට ඒ මොකද මේ ඉන්න ලිසනින් යන සම්ප්‍රසයිලන්ස් කියන්නේ. ඒක මේ බයිබලෙත් තියෙනවා, පුරාණෙත් තියෙනවා, බුද්ධ ආගමෙත් තියෙනවා හැම තැනම ලියවිලා තියෙන එකක්. නමුත් ඒක ස්පිරිචුවල් එකක් නෙවෙයි. මේ ඔක හින්දුවේ ඕම් එක පටන් අරගන්න ඒ ඕම් කාර්යය ඒකෙන් තමයි කියන්නේ. ඒක තමයි සියල්ලම හටගන්නේ කියලා කියන්නේ. ඒකෝද. නමුත් භාවනා කරනකොට අමරවතී තිබුණා මේ බින බින කාලේ මේ සමහර තැන් තියෙනවා සමහර අයට ඒක ප්‍රසිද්ධයි. නමුත් ඒක කාටවත් විශේෂ කළ සැලකන එකක් නෙවෙයි. ඒක තමයි මේ අධ්‍යාපන නැති වෙනකොට හිත නතර වෙන තැන. ඉතින් ඒක පුදු කරලා පස්සේ කවුරුත් එක ගහගෙන ගන්න වෙලාවක හරි කවුරුත් මට බයින් වෙලාවක හරි ඕන දෙයක් කියවගන්න අරකට බබ්ලි දාගෙන ඉන්නකොට නීතියට වේදනා ගායනා කරනවා වගේ අනුමානසය මොන සංස්කෘත පාලි භාෂා කතා කරත් තමයි සවුන්ඩ් එක ගන්න අවකාශය ඈ මට අන්නේ ඒ මට අමාරු තේ දවස් තිබුණේ මට සායනස අර මේ දවස් දෙක තුනේ ඔය ඔය සංග සයිලන්ස් නිසා මතක් වුණේ දවස් දෙක තුනේ කිව්වනේ මැරිලා නැහැ සිහිමුචා වෙලා නැහැ අවදි වෙලා ඉන්න කියලා ඉතින් ඕක ටිකක් අලුත් කමඩහනක් අලුත් දෙයක් කියලා. ඒකයි රවුන්ඩ් ඔෆ් සයිඩ්ස් තමයි. ඉතින් ඕක ඕකේ හිටියා මේ දවස් දෙක තුනේ. ඉඳලා රෑ නිදා ගන්නකොට සාමාන්‍යයෙන් මම නිින්දට යන්නේ කුස්ම රැල්ලේ ධාතු උඩ නැගිටින්නේ උදේට කොට්ටේ සීතලයි මෙත්තේ තදයි ෂීට් එක අර ධාතු උඩ තමයි නැගිටින්නේ. ඒක ඉතින් දවස් කරගෙන යන එකක්. ඉතින් හැබැයි මේ සැරේ දැන් මේක උනේ ඉඳ නිඳ නිඳ ගියේ මම මැරිලා නෑ මට නිඳ ගියේ නෑ තාම සිංහුජා වෙලා නෑ කිචි ඉඳලා ඉඳලා කොහොම හරි නිඳ ගිහිල්ලා ඊට පස්සේ නැගිටිනකොට ටික වෙලාවක් ගිහිල්ලා හරි පුදුමයකට අරකම ආව ඔළුවට ටක් ගාලා මම නැගිටලා කියනකොට හිතනකොට මට දැනුණා ටික වෙලාවක් ගිහිල්ලා නැකිලලාද මැරිලා ඉපදිලාද මැරිලාද සිහිමුල්සා වෙලාද මොකක්ද එතන කියලා ඊට පස්සේ නිකන් ඇදගෙන කාණ්ඩ මං ඇදගෙන ආවා වගේ නිකන් නැගිටේ අර නැකිටෙන නැකිටුණා කියන එකෙන් ආවේ ඊට මොහොතකට ඉස්සෙල්ලා තිබුණා නැකි මැරිලාද කියලා ක්‍රිෂ්ණමූර්ති කියනවා ඒ අවදි වෙන මොහොත ගැන කතා කරනකොට දෙන්නේ මත තියෙන වැදගත් මේ කියන ප්‍රකාශිත එකක් තමයි ඊට ඉස්සෙල්ලා මම ඇහිටි නෑ. ඊට අවදි වීමත් එක්ක තමයි මම පටන් ගත්තේ ෆ්‍රික්ෂන් එක පටන් ගත්තේ ප්‍රශ්න පටන් ගත්තේ මෙමරි එක පටන් ගත්තේ ඔක්කොම පටන් අරගත්තේ නෑ අවදි වීමත් එක්ක. නමුත් අවදි වෙලා දැන් මම අවදි වුණායි කියලා කොච්චර වෙලා යනවද ඒ තාක්කය අසතුටුමත් නෑ. සතිය කියලා කියන්නේ අවදි වෙනකොටම දැනගන්න ඕන්න මම එයා දැන් පටන් ගත්තා. ඒකට ඉස්සෙල්ලා මම එයා නෑ. ඔය පෞල ප්‍රශ්නත් නෑ, ආර්ථික ප්‍රශ්නත් නෑ. මොකක්ද අවදි වෙලා. දන්නවනම් අවදි වෙනකොටම දැන් මේ අවදි වෙන්නේ දුකකට. මේ අවදි වෙන්නේ ප්‍රශ්නයකට. නමුත් අපි නින්දට වැඩි අවදියට කැමැතියි. ඒ කියන්නේ ප්‍රශ්නත කරමු. ඒක දැනගන්න නම් අවදි වෙනකොටම සතිය පිටවන්න. ඒක අමාරු වැඩක්. බැරි නෑ. කරන්න උදා වුණත් තේනවා අපි අර ප්‍රශ්න නැතිකට වැඩි ප්‍රශ්න තියෙනකොට කොච්චර කැමතිද? පික්චර් එකක් ඇක්ෂන් පැක් ඩ්‍රැමැටික් නම් අපි දෙසරි තුන් සැරේ බලනවා. ඒ නිසා මේ කරදර අපකරා එන්නේ කරදරට අපි කැමැත්ත නිසා ඡන්දෙන්නේ. අපේ ලොකුසාන්ති ඉන්න කාලේ කියනවා මුඛාචර එකම දක්ෂ වෙච්චාම හිත අවදි වීම සහ ඇසැලීම කියන එක දෙකට කරන්නේ. හිත අවදි වෙනකොටම නෝට් කරලා 100න් ඇසරින්නේ. ඇසරින්නේ ඉස්සෙල්ලා අපි පිටවෙනවා. එතකොට යාට තේරුම් පටන් අර ගන්නවා මේ කරදර නැති තැනක නැත්නම් මෙමරි එකක් නැහැ, සතියක් නැහැ, පණක් නැහැ. ඉඳ ගිහිල්ලා ඉන්න තැන ඉඳලා අවදි වෙනකොටම අපි යම දෙයක් අභිරමණය කරන්න ඉස්සෙල්ලා සතිය පිටුන. එතකොට ගැප් එකක් නේද? එතන ගැප් එකක් කියවනේ. ගැප් එක වැඩි වෙන්න වැඩි වෙන්න සතිය අඩුයි. අවදි වෙනකොටම සතිය පිටුව ගත්ත නම් තේරෙනවා මේ කරදර වලට අපි පුදුම ආශාවක් තියෙනවා. එලක්ෂයක් සයන්ටිෆිකලි වලින් තියෙනවා මේ ඉලෙක්ට්‍රොනික ප්‍රොටෝන ගොනුකයි කියන්නේ. අපි දැන් ගන්නවා මේ රේක් නැහැ කියන්නේ බවන්නේ. ඒක වාසි දන්නේ ඒ ඕගොල්ලෝ දාගත්ත වචන. එතකොට ඒගොල්ලෝ කියනවා ඔය රැටික් අයි මූව්මන්ට් කියන එක ඉස්සලයි. ඒක ඊජිකෙන් පෙන්නනවලු. ඉක්කොත් නැතිවෙලා ඉඳගත්ත මිනිහ නැකෙන්නේ ඉස්සලා. යාට කිසිම හැඟීමක් නැතුව තිබුණා. ඒක මොකද? රැටික් අයි මූව්මන්ට් වෙනවා. ඒ දායක ලක්ෂයට නගින්න ගන්නවා. ඒකෝ ඔළුව ඉස්සර ගමන් කියන දක්වන ජාල ලැබුණා නම් ප්‍රශ්නයක් නැහැ මතන. සබහා ධර්මයේ ජීවිතේ ඒද. ඒ නිසාම තමයි දැනෙන්නේ. ඒකෙන් තමයි අනිත්‍යක පටන් ගන්නේ. ඒකත් ඉතින් අපි කියන්නේ බවාන්නේ නනක් අහක් කරලා එන එකක් තියෙනවා. ඒක එක්ස්පෙරිමන්ට් එකේ කරලා තියෙන්නේ මිනිස්සෙක් නිින්දින් දැද්දී ඉලෙක්ට්‍රෝඩ් කනෙක්ට් කරලා බැලුවොත් ස්ක්‍රීන් එකයි අවදි වෙලා ඉන්නකොට කිසිම වෙනසක් නැහැ බ්‍රේන් ෆන්ක්ෂන් වල කිසි වෙනසක් නැහැ 100% පෙට්‍රල් පිටර. නම් අවදි වීම කියන්නේ අවදි වීම කියන්නේ සිද්ධියක්. එතකොට වෙලාවට නැහැ. රැපිඩ් අයි මූවමන්ට් එක එනකන් එතකොට අපි එන්නේ කියන්න පුළුවන් නෑ දැන් නැතිනම් චෙක් කරනවා. ඒකට පිටි බලන්නේ කරා. ස්ක්‍රීන් එක මොනිටර් කරනවා. ඒකන දන්නවා හැබැයි මම හිතනවා ඊට ඉස්සෙල්ලා තමයි නැගටිවීම සිද්ධ වෙන්නේ නැගටිවීම ප්‍රතිඵලයක් විදිහට තමයි රැපිඩ් අයි මූවමන්ට් එක එන්නේ. තවද ස්ක්‍රීන් එකට આવු වෙන්නේ රැපිඩ් අයි මූවමන්ට් එක විතරයි. ඒක අපිට නෑ නෑ ඒක ආදී මයින්ඩ් එකේ ඉතිසෙල්ලා අවදි වෙලා තමයි අයි එක ඊට පස්සේ මයින්ඩ් එකේ තියෙන බව අපි දන්නේ මේ ගන්න මෙන්න ඒවා හුස්ම ගැනීම නෑ සතිය සතියේ ඉන්නකොට මයින්ඩ් එක ඉස්සෙල්ලා අවදි වෙලා තමයි අර රැපිඩා ඒ දෙකේ ගැප් එක තැන තමයි මම යන්නේ මයින්ඩ් එක එතකොට නිදාගෙන නෑ නෑ මයින්ඩ් එක හැරෙනවා නේද මයින්ඩ් එක නිදාගන්නilla නෑ කියලා තමයි ඔප්පු කරන්නේ එහෙනම් සංඥාන්ත ඒකට අපි ඒක තුන්කන් කියන්නේ මොකද අපිට තේරෙන මැරෙන ගන්නේ දැන් විපක්ෂ හරි සෙන්සේෂන් එකක් ආපු ගමන් දැන් ඊයර තියෙනවා මෙන්න මෙතන යනවා පොර. පොර යන ගමන් ඉන්නේ. සද්දයක් ඇහෙනකම ස්පයික් එකක් එනවා. එන්න පල්ලෙහාට යනවා අපා. ඒක අවුත මුඳ සැදෙන්නේ හිතුවොත් එයා දන්නේ නැහැ වෙනවා. නමුත් එයාට ඇඟ රෙස්පොන්ස්. ඒක අවුත ආපහු යනවා. ඉක්මෙන් ඉක්මෙන් ඒක ඉන්නේ කවුද යන්නේ නැනකොට මොහොමන්ට් ඔක්කොම වැඩි වෙනවා. ස්ලෝ මොහොමන්ට් එකේ මුද්දතම පරිපාටකින් යාන්තම් කිසිදු ඒකට තමයි ඒගොල්ලෝ තැන්සක් කරන්නේ. අපි බාහිර කියන්නේ නැත්නම් කොහොමද ඒක ඒක කිසි වෙනසක් නැහැ. මයින් ෆන්ක්ෂන්ස් වල කිසි වෙනසක් නැහැ. නිදාන් කියත් අරගෙන හිටියත්. ඒ නිසා ඒගොල්ලෝ ෂොක් එකක් දීලා නැගිටවල බලලා තියෙනවා. ඒකකොට කම්පැනික් එකක් වෙලා තියෙනවා. ඒක නිසා මෙතන තේරුම් ගන්න තියෙන්නේ intentional action and unintentional action. ඒ දෙක අනුව බලනකොට unintentional 99% අපේ. intention තියෙන 1% ඒ අපි 100% සඵල කරනවා. හැබැයි ඔක්කොම intention කියලා හිතාන එක. සතියෙන් පෙන්ලා දෙනවා ඔබ දැකලුවත් නැත්නම් ලකුසල් කර්ම සිද්ධ වෙලා තියෙන්නේ හේතුඵල ධර්මයකට ඔබ බොරුවට ප්‍රස්තෙක් කරලා වැඩන්නේ. ඒකට යන්න පුළුවන් අපෙන් සිදුවෙන 199ක්ම දේවල් සිද්ධ වෙලා තියෙන්නේ හෙරටිකලි, ජෙනටිකලි මම මේවට වගකීම කියලා තමයි දුක් වෙන්නේ. මේවා මම නෙවෙයි ඒක මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා දනින්න නම් අපි දැනගන්න ඕන 100ට එකක් විතර මගේ මෝඩකමට වෙනවා. ඒක 99ක් අපි දන්නේ නැහැ ෆැක්ට් එක. නමුත් ඔය එක්ස්පෙරිමන්ට් එකේ බෙල්ල දීලා තියෙන අපි මේ කරන වැඩවලට අයිතිවාසිකම් කියවන හරහා තමයි ටෙන්ෂන් එකයි ස්ට්‍රෙස් එකයි යන්නේ. නමුත් ඔබ හොඳට දන්නවා ඔය වැඩ ඔබ දැනගත්තත් නැත්නම් වෙනවා. ඒ නිසා ඔබට ක්ලේම් කරන එක කොමිට් වෙන එක නතර කරපන් එදාටම නිකන් බෑ. ඒ ගාන ඩවුට්ස් වෙනන්ට ඇටරස් ඇන් කවුන්සල් සාහිත්‍ය හතරකට පිළිසෙලා. ලක්ෂ රාජ්‍ය ඒගොල්ලෝ කන්සල්ටන්ට් වෙලා නැහැ සීනියර් මිනිස්ටර්. ඒගොල්ලෝ කාසු වෙලා ඉතුවා බලන්න නිදාගෙන ඉන්නකොට මියුසික් ප්ලේ කරනවා. ඒ මැදට ඇහෙන්න දේවල් කරනවා. ඊ දෙකේ පේන්නේ නැහැ. වැඩි හරියක් මිනිසුන්ට ඉන පෙනෙන්න ගන්න ඉබේ පාඩම් නැති තින්න කිට්ටු වෙනවා. ඒකට අර රැපිඩ් ඩයි මොමන්ට් එකට කිට්ටු වෙනවා. ඒගොල්ලෝ ඒ හැදෙන්න කියලා සංගීතයේ හිමවලලා බල්ලෙලා මිනිහ නැති ටයිම් බස් ගන්නවා කොහොමද? ලස්සන දැනට මේව මම ඔක්කොම බලාගෙන ඉඳලා කියනුනේ සින්දු. නිකාගෙන කන්දිහකට. ඒකත් එකක් තියෙනවා. ඉතින් ඒවයින් අපිට පේන ඔය ඒක තමයි අපි කියන්නේ මුලක් වෙලාවට කියන්නේ අපි ඩ්‍රීම් එක ගැන අපිට වැඩි හැඟීමක් නැහැ. ඒක just a dream. සමහර ඕම් වාලුවේ පිළිගන්නවා. ඒක ඇත්තම වුණා වගේ දැන් සමහර අය අපිට කියනවා. ඩිරෙක්ට් කරලා ඉවරලා කියනවා විසඳුරුත් කියලා. අපි බලා අහගෙන ඉන්නකොට අපි කියන්නේ එයාට ඒක වුණාට වගේ. එහෙමත් තියෙනවා. භාවනා කරන අපිට වැඩගත් වෙන්නේ මේ වගේදී මේ කතා කරපු දේවල් වලදී අපිට විවිධ දේවල් භාවනාවේ සපේනවා. ඒ පේන දේට කොච්චර රියැක්ට් කරනවද කියන්නේ. රියැක්ට් කරන බලانے ඉන්නේ භාවිත මනසක් ඇති කියලා. රියැක්ට් කරපු තරමට කොමිට් වෙනවා. කොමිට් වෙච්ච තරමට කර්ම රැස් වෙනවා. ඒ නිසා මේක දිහා බලලා ඩිස්ක්ලේම් කරලා දානවා නම් මම නෙවෙයි මගේ නෙමෙයි වෙච්ච දේ බලන්න මට තියෙන නිරීක්ෂක පදවිය විතරයි. විපස්සනාව කියලා කියන්නේ වගේ විශේෂ පස්සනාවකට ඉන්සයිට් එකට මම මේක සයිට් එක බලලා සලා ගන්න නැතුව හිත දුක් කරදර ගන්න නැතුව එහෙම නැත්නම් මේක තීද්ධියක් කරගන්න නැතුව මේක අනා ගන්න නැතුව මේකට කොමිට් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් භාවිත මනසක්. ඉතින් ඒ නිසා අපි දැන්න තියෙන හරියම රියැක්ට් කරන මනසක්. ඒ නිසා අපි රියැක්ට් කරන මනසේ ඉඳලා හිමීට හිමීට හිමීට හිමීට රියැක්ට් නොකර සිටීම නෝන්ජල්කමක්වත් බය අඩුකමක්වත් නෙවෙයි. ලෑස්තිලා ගියොත් කරන්න පුළුවන්. මොකද රියැක්ට් කරත් නැත්නම් වෙන්න තියෙන්නේ. ඒක වලකන කාටවත් බෑ. ඒ නිසා මේ අහ කැන නයි ඔඩොක්කේ දාන කනවා කනවා කියනවද වැඩි නේ. ඒක දිහා බලලා සාධාරණ තුනක් අසාධාරණ තුනක් කරගෙන බලන්න පුළුවන්. හරි වුණත් වැරදි වුණත් කරබනින්න පුළුවන්. දුක තිබුණත් සැප තිබුණත් කරබනින්න පුළුවන්. යසස් තිබුණත් අයස තිබුණත් කරබනින්න පුළුවන්. ඉතින් අපි සිංහල වශයෙන් අපි දැන් ආශිර්වාදනේ කම්පණ වීම කියනවා. ඉතින් අපි සාමාන්‍ය ජීවිතේ හිතන්නේ ඒක නෝන්ජල්කමක්. මේක අපි මේ බීරි ඇදියට වේනා ගායනා වගේ වැඩක් කිව්වට ගණන් ගන්නෑ. ඉතින් ඒ නිසා භාවනා කරන්න කරන්න මේකට තියෙන ප්‍රස්තාව වැඩි වෙනවා. ඒ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය තියෙනකන් තමයි ප්‍රතික්‍රියා කරන්නේ. ප්‍රතික්‍රියා සක්කාය දිට්ඨිය තියාගෙන ට්‍රේනින් කරගෙන ප්‍රතික්‍රියා නොකර ඉඳීම ශික්ෂණයක් කරගන්නවා. ඊට පස්සේ ඒක කරන්න කරන්න සක්කාය දිට්ඨිය උලම්බයි. ඒක තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් කොහොමයි අපි ඊයේ වගේ මඟක් විනාඩි 20ක් කතා කරගෙන ඇත්තට මේ ටික නෙමෙයි අපි කමඨාන් සුද්ධ කිරීමේදී කරන්නේ මේ වගේ මූලධර්ම ප්‍රශ්න. අපි කරන්න හදන මේ ටික හෙට දවසට තියෙන අනිද්දා තියෙන කමටහන් සුද්ධ කිරීමේදී අපිට භාවනාවේදී මතුවෙන කෞතුලික ප්‍රශ්න අපි මෙතන සාකච්ඡා කරනවා. දැන් අපි දෙන්න මේ මේ 40ක් විතර යනවා අපිට සක්මණකට අපි දවසේ හතරට එක තියෙනවා පරියන්ක භාවනාවක්. ඒ දිනාකට